පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරමු. ඒ වගේම අපි සාදර වෙමු. අනෙකුත් අවස්ථාන රූපව පැනගිට ප්‍රශ්න වලට සභාවෙන් ඉඩ ලැබෙන පරිදි අපි ඒ තාක් ඍජු මහතා ඉල්ලා හිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා. අවසරයි අපේ හැමදෙරේ. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ භාවනාවේ ඇතිවන නීරස බව කතා කළා. මේ නීරස භාවය ජීවිතයේ ගිහි සහ සමාජීය ක්‍රියාවන්හිදී සමහර අවස්ථාවල දැනේ. මේ භවනා කිරීම නිසා ඇතිවන ක්‍රියාවලියක් බව හැඟේ. මෙම නීරස භාවයේ ගිහි කාන්තාවන් වන මටත් දැනුණත් ගෙදර සහ සමාජීය වගකීම් සහ යුතුයකම් පැහැර නොහැර කටයුතු කිරීමට ක්‍රියා කෙරේ. බෝසත් කුමර ගිහිගේ අතහැර ගියත් අප ඉතිහාසයේ කාන්තා පක්ෂය මෙසේ පවුල සැමියන් සහ දරුවන් සිටදී ගිහිගේ අතහැර ගිය බවට මට මම අසා නැත. මේ වර්ධක්ෂේ නොව කාන්තා පක්ෂයට එසේ කිරීමට අපහසුතාවයක් ඇති බවට කියාපෑමක් පමණය. යශෝදරා කුමරිය පවා මහා මහණ වූයේ තම සැමියා සහ තම පුතණුවන් පැවිදි වූ පසුවය. මෙවන් සමාජයේ පසුබිමක ගිහි කාන්තාවන් අභියෝග වලට මුහුණ දෙමින් ධර්මා මාර්ගයේ යෑමට ලොකු ප්‍රයත්නයක් දරයි. අද භාවනා වැඩමුළුවේද 160ක් සහභාගී වන යෝගීන් ගිහි කාන්තාවන්ය. මෙවන් වාතාවරණයක ඔබ වහන්සේගෙන් කාණිකව ඉල්ලා සිටින්නේ ගිහි ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙමින් මාර්ගඵල ලබා නිවන් සුවය අත්විඳීමට කරන මේ ප්‍රයත්නය හොඳින් කිරීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවායි පතමි. ත්වන් සරණයි. මේක නෑ කියන්න බෑ ඒක බරපතල ප්‍රකාශයක් තමයි. නමුත් අපිට බෞද්ධ ඉතිහාසයේ තියෙන තේරි ගාථා ඒක තමයි ඒකට අඳුරේ මුරගා කියන දේ එදා මෙදා තුල වෙනසක් තිබිලා නැහැ. එදත් තිබිලා තියෙන බෞද්ධ ඉන්දියානු සමාජයේ ප්‍රාග් බෞද්ධ ඉන්දියානු සමාජයේ කාන්තාවකට මෙච්චරක්වත් තැනක් තිබිලා නැහැ. ධාමත්ම ඒ කියන්නේ කාන්තාවකට ආත්මෙන් භාගයයි තියෙන කියලා පාද පරිචාරිකාව කියන නම තමයි දීලා තියෙන්නේ. පුරුෂයන්ට අතින් පයින් බැල මේවර කිරීම තිබිලා තියෙන්නේ. ඉතින් ඒකෙදී සර්වචන් වහන්සේත් ඒ වගේම නිකණ්ඨනාත පුත්තත් දෙන්නම පැවි කාන්තාවන්ට පැවිදීමේ අවස්ථාව ලැබලා තියලා තියෙනවා. ඉතින් ඒකෙන් ලැබිච්ච පුංචි ඊටපාඩුවෙන් ගන්න බල උපරිම ප්‍රයෝජන අරගෙන මුරගා කියපු කතාවල් තමයි තේර තේරි ගාතාවල තියෙන්නේ. ඉතාමත්ම సౌందర్యාත්මකයි. ඒක කියවලා බලන්න කියලා බැලුවට පස්සේ පේනවා අපිට මොනවද කේන්ද්‍රී ගන්න තියෙන්නේ. ඒ කාලේ තමයි තිබිලා තියෙන්නේ නියමම ඒ අපහසුකම නපුර අමිහිරියාව. ඉතින් ඒක අදට වැඩි වැඩි අඩු කියන්න බෑ. නමුත් ඒ ඇත්තෝ මූලා මුල් වෙච්ච ඇත්තෝ. ඒ නිසා ඒවදී අකියවලා බලන්න. පල්ලිවල ඔයදට නෑ බෑ කිව්වොත් නම් බෑම තමයි. එහෙම නෑ බෑ කියන්න අවශ්‍යතාවයක් නැත්තේ නෑ. කෙලස් වල ඥාන පිළිමි ගතියක් නෑ. ඉතින් යුතුයකම් වගකීම් පැරැරීමක් කරන්න ඕනේ නෑ. නමුත් මේ ධර්මයේ කනකොට යුතුයකම් ඉබේම ඉදී දිච්චාම කුප්පියෙන් ගැලවිලා වැටෙනා වගේ ගැළවිල්ලක් තියෙනවා. අමුයෙන් අමුවම කන්න කියොත් තමයි ඔය ප්‍රශ්න තියෙන්නේ. ඉදුණාට පස්සේ gediy කොහොමවත් වැටෙනවා. ඒ නිසා භාවනා කරන භාවනා කරනකොට මේ ගැළවුම් මාර්ගය පිරිමික් කියලා ලේසි නෑ. කොහොමඩක්වත් ලේසි නෑ. ඒක සර්වඥාන්සේ විස්තර කරලා තියෙනවා. පිරිමික්ගේ පැත්තෙන් බැලුවත් තමංගම අඹුසිංගිත්ත හොඳටම වයසට ගිහිල්ලා 60 පිළ හොට බිම ඇරලා හිටියත් දිරච්චගේ කොල්ලත් බැලි මේ පැත්තෙන් එන කපුට ඒ පැත්තෙන් යන්න පුළුවන් තරම් වැහැරිලා තිබුණත් අදරයට කන්න ලබු කට්ටක මුංගට අවුරක් විතරක් තිබුණත් හෙට උදේ සම්පූර්ණ හම්බ කරන්න තියෙන දෑකැත්තක් විතරයි ඒකත් ගෙවිලා තිබුණත් බුදුජානසී කියනවා මේ දිරච්ච අඹුසිඟිත් අතාරින්නත් බෑ අර දිරච්ච පැල අතාරින්නත් බෑ බාගට ගෙවිච්ච දෑකැත්ත අතාරින්නත් බෑ ලැබු කට්ට අතාරින්නත් බෑ. ඉතින් කොහොමද කුමර කුමරියන් ගේ ගිය අතාරින්නේ? ඒක කොහොමද තමයි. ඉතින් අපි හිතනවා ඒක මේ ගෑනු නිසා බෑ, පිටිමි නිසා බෑ, බෑ නම් බෑ. මොකට බෑ. ඉතින් අපිට කියන්නේ බෑ කියලා, බැරිය මලේ බෑ කියලා, බැරිය මලේ බෑ කියලා, බැරි මලේ බෑ බෑ බෑ. බැරි කාට බෑ පුළුවන් ගන්නවා. එච්චරයි. ධර්මය කියන්නේ අපිට වැඩි බොහෝම අහස් අහස්කම් තියෙන එකක්. ඒ නිසා තමන්ගේ කටයුතු කරන්න වෙලාවකට ඒ හැකිල්ල දිගහැරලා තියෙයි. ඒ නිසා මේ ඉඳගෙන කල්පනා කරුවොත් අපි කල්පනා කරන්නේ මාරපාක්ෂිකව. නමුත් අපි හටන් හටම් බිමක ඉන්න පිරිසක් ඉස්සරහට ගිහිලා සටන් කරන පිරිසක් සටන පරදින්න ඉස්සලා පාවා දෙන්න එපා. ඒ හැම කෙනෙකුට හැම කෙනෙක්ගේ සටනක් මෙහෙවන්නත් බෑ. ඒ නිසා බෙල්ල ගියත් අපි ටිකට හටන් කරනවා බෙල්ල ගියත් කඳපයි කියලා. ඉන්නේ එකයි තියෙන්නේ. එදාට ඥාන පිටින් මට්ටම ඉක්මනවා. ඉතින් ඉක්මවා ගන්න ලැබේවා කියලා 169 ප්‍රාර්ථනා කරන අපි යනවා ඊගාව ප්‍රශ්නට. ගරුතර ස්වාමීන් වහන්සේ භාවනාව පිළිබඳ මූලික දැනුමක් හෝ නැතිව නවවෙනි දින මම නිස්සන්න වනේ භාවනා වැඩසටහනට සහභාගී වුනිමි. නමුත් ආනාපානය තුළින් චිත්ත ඒකාග්‍ර කරගන්න අයුරුත් ඒ අතරේදී අපගේ සිතට කාවදින අනෙක් සිතුවිලි ප්‍රහාණය කරගන්නේ කෙසේද කියා දහමෙන් හා විද්‍යානුකූල මනාවට පැහැදිලි කරන ඔබ වහන්සේ නිසා මට භාවනාවෙන් කෙලෙස් නැති කර ලෞකික හා ලෝකෝත්තර සපතක් ළඟා කරගත හැකි විශ්වාස ලැබුණි. නමුත් අදවන විට ගෙදරින් පැමිණ දින 8ක් පමණ ගත වී ඇති අතර සමහර වෙලාවට නැගී එන කාමසිතුවිලි යටපත් කරගන්නේ දැඩි අසීරුවෙනි. එම වේලාවට නැවතත් අබ්‍රහ්මචර්යා වේරමණී ශික්ෂාපදං සමාදියාමි කීපවරක් කියා එය නැති කර ගමි. කෙටි උපදේශක් ලබා දෙනසේක්වා. ඔබ වහන්සේ කරන්නා වූ මෙම සේවයේ ශ්‍රාවෙන් නිරුක් නිරෝගී සම්පත්‍ය සමග නිර්වාණ සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමි. කාමයේ තියෙන බරපතලකම තේරුම් ගන්නකම් කාමයේ ප්‍රහාණය කරන්න බෑ. අපි හිතුවොත් මේ කළු ලෑල්ලක ලියුප එකක් චෝක් කැලක ලියුප එකක් ඩස්ටර් එකේ මකනවා වගේ මකන්න පුළුවන් කියලා. ධර්ම ඔච්චර ගැඹුරු වෙන්න ඕනේ නෑ. එනිසා අපි වරක ජය ගන්නවා ආයෙ වැටෙනවා. ආයෙසර කපේම ක්‍රමසාවිචිලින් ආයෙ සක්නට යනවා ආයෙ වැටෙනවා. ජය ගන්නවා වැටෙනවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා තමයි මේ කාම නැත්නම් චන්දුපසංගත සංහිත හිතවිලි වලට අනකරන්න පුළුවන් තත්ත්වයට යන්නේ. ඉතින් එතෙන් දෙනකන් අපි කීප වතාවක් වැටෙනවා. කීප වතාවක් නිඳාව ලබනවා. කීප වතාවක් පසුබානවා. නමුත් ඒක පසුබෑමක්වත් ඒ ඔක්කොම යුදෝපක්‍රම මිස කරගෙන කරගෙන යන්නේකයි එවැනි කාම හැඟීම් මතුවලා තියෙද්දිත් මේ Brahmacharya ජීවිතේ නැත්නම් යෝග ජීවිතේ එව නැත්නම් මේ නිතිපතා කාලසටහනට වැඩ කරන මනුස්සයට තමයි දෙවිය බ්‍රහ්ම වඳින්නේ. එතකොට කාමෙන් නැතුව ඉඳගෙන කාලසටහනට වැඩ කරනවා කියලා දෙයක් එච්චර වඳින්න දෙයක් නැහැ ඒකේ. ඒ තරම්ම මේක මේ බරසාරයි, ගැඹිරයි. ඒ ගැඹිරකම තියෙද්දිත් බලාපොරොත්තු සුන් කරගන්න නැතුව jigට අරගෙන යන එකයි ඒකේ දක්ෂකම ඒ බෝසතාන් වහන්සේ මේකේ අමාරුකම දැනගෙන එක ජාතක කතාවක තමන්ගේ විෂභාග පැත්ත කාන්තාවන් නොදකින කැලේකට වෙලා බණ භාවනා කරගෙන හිටියා. ඉතින් ඒ පිළිබඳ හැඟීමක්වත් නැහැ. ඒ හිත හදාගෙන ඉන්නකොට තමන් ඇසුරු කරන ඒ වනපන්ත තේනාසනේ කොටි ළඟ තියෙන ගඟේ කාන්තාවක් කෑ ගහගෙන උදව් ඉල්ලන සද්ද ඇහිලා එළියට කියලා බලනකොට තරුණ කාන්තාවක් ගංගේ ගහගෙන යනවා. ඉතින් අර අනුකම්පාවට කියලා ගොඩගත්තා. ගොඩගත්තට පස්සේ කාන්තාවට කිව්වා මම මෙතිකල් Brahmacharya රැක්කා. මේ රජසපතාරි ඒකට ඔබ දැන් පේන්න හිටපු ගමන් මගේ Brahmacharya නැති වෙනවා. ඒ නිසා උඹට කරන ලොකුම උදව්ව තමයි මට ඔබ මට කරන ලොකුම උදව්ව මට පේන්නේ නැත්නම් හිටපන්. මට මේක දකින්න අරින්න එපා. දැකපු ගමන් මට කාම එනවායි කියලා. ඊට පස්සේ මේ කාන්තාව මේ වස්තන් වංශයට කියනවා මනුස්ස ලෝකේ මන්තරන් හිරියාර විඳපු කාන්තාවක් නැහැ. තවදුරටත් මට මනුස්ස ලෝකෙට යන්න බෑ. ඒකේ අමනියෝ ඉන්නේ. කාම බලාත්කාරකම් කරන මිනිස්සු ඉන්නේ. ඒ සමට අවසර දෙන්න නොපෙන්නන පැත්තක එහා කන්දේ මට කුටියක් හදාගෙන ඉන්න. ඉතින් ඊට පස්සේ කියනවා හැබැයි එක කිවිසුමයි මේ පැත්තට එන්න එපා. මම මේ පැත්තට එන්නෙත් නෑ. මොකද මේ දේ කරන්න බෑ කියලා. ඉතින් එහෙම ටික කාලයක් ගිහිල්ල මේ මේ තාපසයා ගල්ලේ නැතුලේ කාන්තාවකට උස්සන්න බැරි තරම් ගලකින් ගල්ලෙන් දොර අවුරගෙන ජීවත් වෙනවා. ටිකෙන් ටික ටිකෙන් ටික කාමේ නැගලා එන්න පටන් ගත්තා. ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා අන්තිමට කල්පනා වුණා වෙන කරන්නම දෙයක් නෑ අර කාන්තාවකට යන්න ඕනේ කියලා. ඉතින් ආයශරයක් ගල්ලෙන් ඇතුළට ගිහලා කාගෙන ඉන්නවා මේක වළක්වන්න බෑ. ඉතින් ඒ කාමේ වැඩිකමට අන්තිමට ගිහිල්ලා ලෙන්දොර උස්සලා අඩයක් තියලා දැන් ලෙන්දොරෙන් ලෙනෙන් එළියට රිංගනවා දැන් දන්නවා ගිය ගමන් ඒ කාන්තාව Tamanට ඒ කාම සීවණයෙන් ආදාර කරනවා මොකද දෙයයන් වගේ සලකන නිසා ඉතින් මොකද්ද මම මේ රකින්න Brahmacharya කියලා කඳ එලි ඔළුව එළියේ කඳ ගලයට කකුල් දෙක ලෙන්දොරේ තියෙද්දි ගල උස්සන්න තියලා තිබුණා අඩේට ගහනවා පයි ඒසොට ගල වැටලා මැරලා යනවා. ලෙන්දොරේ මැරලා යනවා. මොකද එළියට ගියාට ගියොත් ආය බෑ. කියොත් ඒ තියෙන තියෙන පියවරපාසා ඒකාන්තයෙන්ම තමන්ගේ කාමේ නැගලා තියෙන්නේ. අර කාන්තාව කාම අරමුණක් වෙනවා. ඒ කාන්තාවත් ගරු කටයුතු විදියට උදව් කරයි කියලා දන්නවා. ඉතින් සාසිකාරයට කල යට ඉඳගෙන කල්පනා කරනවා මං එළියට ගියොත් මෙච්චරමයි වෙන්නේ කියලා අඩේට තිබ්බ ගලට පයින් ගහලා එහෙම මැරිලා කියන්නේ ජාතක කතාව බුදුරජාණන්සේ බුදු වුණාට පස්සේ පෙන්නනවා. ඉතින් ඒ කාමෙට කියන කාමෙට යුද්ධෙටයි ඕන දෙයක් බලංගුයි. කාමෙට යුද්ධෙටයි ඕන දෙයක් බලංගුයි. ඉතින් ඒක නිසා එහෙව් දෙයක් එක්ක අපි අඩු ගානේ යුද්ධ ප්‍රකාශ කරන එක පවා මහ පොළොව කම්පා වෙනවා. ඒ යුත ප්‍රකාශ කරලා ගත කරන එක චිත්තක්ෂණයක් පාසා ඒ පුදුමාකාර හටනක් මේකේ තියෙන්නේ. ඒක තේරෙන්නේ ඒ කාමයේ උද්දීපන වෙලා ආපු වෙලාව. අපි කොච්චර දාශ වෙනවද අපි කොච්චර තුච්ච වෙනවද අපි කොච්චර තරම් නොවන දේ වෙනවද හොඳටම දන්නවා. ඒ ඇති වෙන ගර්හිත தત્ත්වේ නැවත කාමයේ තරම් අන්ධ කර. අචක්කු කරනෝ. අනිබ්බාණ සංවත්තනිකෝ. පඤ්ඤා දුබ්බලී කරනෝ. ඒ කාමයට එක්ක 100 100ක් අපි මේ ජීවිතේ ඒ නිසා ඒ වූ ලෝකෙක අපි මේ දවස් දෙකක් සිල් ගත්තා, තුන හතරක් සිල් ගත්තා, හතරක් පහ සිල් ගත්තා කියලා කිව්වහම ඒ හැම චිත්තක්ෂණයක්ම සූචකයක් වැඩ කරනවා වගේ භ්‍රමචර්ය රකින්න හැම චිත්තක්ෂණයක්ම වැටෙනවා මේ පැත්තට. අනිත් පැත්තට ගියාට පස්සේ ඊට පස්සේ ඉතින් ආය හොදලා ගන්න හදන්න එපා කඩාගෙන ගියා. ඉතින් ඒ ඒම කාමීත්‍යචාරය කරන්නට බැනලා වැඩකුත් නැහැ. මොකද අපිට අයිතිවාසිකමක් නැහැ. මගේ අතින් එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා විශ්වාස කරා. එහෙම කවුරු විශ්වාස කරනවා නම් ඒ කාමයාගේ තියෙන ගැඹීරත්වය දන්නේ නැතුව. ඒ නිසා අපි අනික් අයට සාක්ෂි වෙලා විනිවිද පේන චර්චාවක් ගත කරගෙන පුළුවන් තරම් බයලජ්ජා ඇති කරගෙන පුළුවන් තරම් ඉන්ද්‍රිය සංවරය කරගෙන පුළුවන් තරම් එවැනි කිට්ටු පරිසරයකට නොයන විදියට මේ ගන්න ප්‍රයත්නය කියන තියෙන්නේ විහිං හිර ගෙදරකට වැටිලා කියලා. තමා විහිං තමන් කඳ උරකට වැටලා ඉන්නවා එළියට යන්නේ නැතුව ඒක නිසා එකිනෙකාට එකිනෙකා සහයෝගය කරගෙන මෙතෙක් හරි කරගෙන ගියේ Brahmacharya ජීවිතේට ස්තුති කරගෙන ඉදිරියට යන එකයි තියෙන්නේ. ඒ අතින් අපි අසරණයි අනාතයි ඒක නිසා කාම ලෝකයක ජීවත් වෙනවයි කියලා කියන එක එවැනි කෙනෙකුට තන්නේ කර දඟලයක්. ඒ වගේට මේ මිනිස්සු එකේ යෙදිලා මේ ගුණ ධර්ම නැතුව ඒකේ ගත කරමින් අනුමුත් කාමයට පොළඹවමින් අනික් අයට වැඩියෙන් පොළඹවන්න පුළුවන් එකන වැඩියෙන් ජනප්‍රියයි කියාගෙන වැඩියෙන් සල්ලි හම්බ වෙනවා කියලා කියාගෙන යන මේ පරිසරයේ යන මේ manussත්වයේ යන මේ සભ્યත්වයේ ශිෂ්ටාචාරයේ මොනම මනම මනගතියක් අත්න අමන ගතිය විතරයි තියෙන්නේ නිසා කරුණා කරලා මතක තියාගෙන මේ හැම එකකදී මම ඉවර කරන්නේ අපේ දරුවන්ට මොකද වෙන්නේ? අපි කොහෙද උන්දලා ඉලවන්නේ? පොඩි කාලේ ඉඳලා මේ ආස්කූලට ගිනි තිබ්බා වගේ පත්තු කළ ඇරියට පස්සේ කොහෙද යන්නේ? අපි නම් කොහොම හරි ඇහැට විරුණානේ. අරුන් ඉන්නේ භද්‍ර යවුවනේනේ. කොහෙද යන්නේ? අපි මේ රජේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ මේ යටිතල පහසුකම් කියලා? අපි රජේ මොනවද බලාපොරොත්තු වෙන්නේ මේ sannivedane වැඩි වෙනවා කියලා. අපි මොනවද රජෙන් බලාපොරොත්තු වෙන්නේ සංවර්ධනය කියලා කාම වර්ධනය. මුක්කක්කත්ම නැහැ කාමයමයි. ඉතින් ඒකට ඉක්මනට ගෙනියන එකට අපි වැඩියෙන් ඡන්ද දෙනවා. ඉක්මනට අපි කාමයට ගෙනියන එක. ඉතින් પરම්පරා කීයක් ඉස්සරහට මොකද වෙන්නේ? මොකද වෙලා තියෙන්නේ පළවෙනි රෝග රටවල වල දැන්. මොකද වෙලා තියෙන්නේ පළවෙනි ලෝක රටවල පුළුවන් ද අපව හරවන්න. කවදාවත් බෑ. ඒ නිසා අපි යන්තම් තාම කියන බෑ අපිට ජාම බේරගත්තයි කියලා මේ මට්ටමේ ඉන්නකොට ඊගාව પરම්පරාව ගැන කල්පනා කරන්න. කල්පනා කරලා ඒ කුමන නැටුම් කෙලි කවට සීනාදා අරස වෙන එකයි තියෙන්නේ. ඒ නිසා සාමූහිකවත් ප්‍රයත්න කරන්න ඕනේ. පෞද්ගලිකවත් අපි ඒ සඳහා සැදී පැහැදී ගත කරන්න ඕනේ. මේක ප්‍රශ්නයක් නැත්තම් අභ්‍යාසයක් යනත අභියෝගයක් වෙලා තියෙන්නේ බුද්ධ ශාසනය විතරයි. අනේ කිසිම තැනක නෑ. අනේ කිසිම තැනක භ්‍රමචර්යයක් කතා කරන්නේ නෑ. කතා කරන්න පුළුවන් කමක් නෑ. ඒකේ සාස්ත්‍රෝරු ඉඳලම එහෙම ගෝලෙන්ගෙන් ඉල්ල හිටියේ නෑ. සර්වචනසේ සුද්ධ වශයෙන් ඉල්ල හිටියා. අප්‍රක්‍මචාරී අක්‍රොක්චාරී ඊළඟනේ හිටියා. ඉතින් අපි ඒක ඊළඟන තමයි අපේ ශිල්පද රකින්නේ. ඉතින් ඒ නිසා ඒකන ආඩම්බර වෙන්න බෑ. කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ. ඒ තරම්ම ගම්බීරයි. ඒ නිසා කවදාකවත් මොනම හේතුවක් නිසාවත් තව කෙනෙකුට කාමයේ ඇති කරන්න උත්සාහ කරන්න එපා. අර කෙනෙක් කාමයේ රමණය කරනකොට ඒක අභිරමණය කරන්න එපා. මේ කාමයේ කියලා කියන්නේ දෙදෙනෙක් දෙදෙනෙක් එකතු කරන දිය කිසිම හමාර කරන ග්‍රාමීය කෘත්‍ය නෙවෙයි. ලස්සන රූප බැලිල්ල. ලස්සන ශබ්ද ඇහිල්ල. ලස්සන ගන්ධ රස පහස විඳින්න. මේක සැපයි කියාගෙන මේකේ දරුණුත් එක්ක එකට සංభాෂණ කරගෙන කාණිවල දාගෙන නටන්න ගියාම යකඩ මල්ලට කුල්ලෝ ගැහුවනම් හාල් මල්ලට කුල්ලෝ ගන්න ගන්න දෙයක් නැහැ. ඒ නිසා පරිස්සම තමයි එකම දෙයයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ පරයන්ක භාවනාවේදී සමාධියක වරණ ඇතුළේ තදබල සමාධියක නොව සිටින විට අදිසියම කය තවත් සැහැල්ලු වී උඩට යනවා වගේ දැනුනි. මේ අවස්ථාවේ සමාධිය පෙරට වඩා තදබලව තිබුණි. නමුත් මේ තිබුණේ ස්වල්ප වේලාවකි. මේ නැවත පෙර තත්ත්වයට පෙරළුණි. මෙම තත්ත්වය කුමක්ද යන්න පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. එහෙනම් තව ඉස්සරහට යන්න පින් තියෙනවා කියලා තියෙනවා. ඉතින් නැවත නැවතත් ඒ தത്വෙට යෑම සඳහා අවශ්‍ය කරන්නා වූ අනුග්‍රහ කරලා අනුග්‍රහ කරන්නේ ඉල්ලන එක නෙවෙයි. ඒක නෙතුණා කියලා කනකාට වෙන එක නෙවෙයි. ඒ පරිසර සාධක දෙමින් ඒ Tamanට අප භූමිය, කැප භූමිය, එහෙම නැත්නම් Tamanගේ ගෝචර භූමිය පුළුවන් තරම් හුරු කරගන්න මොකද්ද මේ කියන එක නෙවෙයි ඕන කරලා තියෙන්නේ. ඒක පස්සේ ඕනේ ලේබල් එකක් දාගන්න පුළුවන්. මේ ලැබිච්ච කෙලෙස් අඩු తত্ত্বය හුරු කරගන්න, සිද්ධි කරගන්න, වශී කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරන විට සමහර දිනවල ඉක්මනින් සමාධියට පැමිණේ. සමහර දිනවල සෑහෙන වේලාවක් ගත වේ. ඊයේ එක් පරයන්කයකදී එසේ සෑහෙන වේලාවක් ගත විය. එවිට මහත් වෙහෙසක්ද දැනුනි. එසේ හුස්ම ඉහළට පහළට ගනිමින් සිටන අතර හදිසියේ කයට සිත යොමු කෙරෙමි. එවිට කය සහ අතපය වල දැනීම් කිසිවක් නැති බව දැනුනි. ඉන්පසු ආනාපානයේ ඉබේ වෙන්නට හැර නිසල්මනේ සිටීමේ මගේ ප්‍රශ්නය නම් ආනාපානය සංසිඳෙන්නට ප්‍රථම කයේ දැනීම නැතිව යනවාද මා සිතා සිටියේ ආනාපානයේ සංසිඳුණු පසු කයේ දැනීම නැතිව යන බවය මෙය පහදා දෙනමින් ගෞරවණීය ඉල්ලා සිටිමි ඒ වගේ අනිත්‍යතාවයට ඉඳ තියන්න කය තැම්පත් වෙලා ආනපනේ හරියන්නත් පුළුවන් ආනපනේ හරි වෙලා කය තැම්පත් වෙන්නත් පුළුවන් මේ ඔක්කොම අනිත්‍යයි. කොයි එක වෙලත් කොයි එකට යන්න පුළුවන් එකක්වත් ප්‍රතික්ෂේප කරන්න එපා අවිරුද්ධ ප්‍රතිපත්තිය අපන්නක ප්‍රතිපත්තිය දයන්ද Tamanට පේන ඉදිරිපත් වෙන හැමදේම පණවිඩකාරී. හැමදේම බණක් තියෙනවා. හැමදේම ගැඹුරක් තියෙනවා. මෙහෙම වෙන්න ඕනේ මෙහෙම නොවිය යුතුයි කියන එකටයි අවිද්‍යාව කියන්නේ. මෝඩකම කියලා කියන්නේ. අයෝනිසෝ මනස්කාරය කියලා කියන්නේ. ඒක නිසා අපි අර වෙත පැමිණෙන සද්ධර්මයේ කොන් කරනවා. අපි අර දන්න න්‍යාය පත්‍රයට දන්න සමීකරණයට ගැලපෙන්නේ නැහැ කියලා. ඒ නිසා දන්න සමීකරණේ පැත්තක තියන්න. වෙන දේ කොයි එකත් ඇති හැටි කියලා බලන්න ගියාම මේවා උණයි කියලා ආතතිගත වෙන්න දෙයක්. එහෙම නැත්නම් අසහනයක් ඇති කරන දෙයක් නැහැ. ධර්මයේ අනුව ධර්මේශරා ඕනම දෙයක් ඕනම දෙයක් පාඩපත් වෙන්න පුළුවන්. එතකොට යෝගාවචරයට අසහනයක් එන්නේ මේ අනිත්‍ය සංඥාව ගත යුතු තැන නිත්‍ය සංඥාව ගත්තොත්. අනේ ඒක දකින්න පුළුවන් නම් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ මේ සැකේ මතුවෙන්නේ මේ අසහනේ මතුවෙන්නේ මේ වෙනස් වෙන දේ නොවෙනස් බව ප්‍රාර්ථනා කිරීම නිසායි කියලා දැනගත්තොත් මේකත් කුසලයක් පාඩපත් කරගන්න. මම ප්‍රශ්න අහලා තින්නේ මේ හැකියාවක් නැතුව වගේ මේ පිළිතුරු දෙන්නේ මම ඉසේ හැකියාවක් ලැබේවා කියන අදහස. අපි යනවා ඊගා ප්‍රශ්න. ගත්තර ස්වාමීන් වහන්සේ මම ආනාපාන සතිය කාලයක සිට වඩන්නේක්මි. ආශ්වාස ප්‍රශ්වාස රැල්ලේ දිග කෙටි ස්වභාවය හුස්ම ගැනීමේදී වඩා පිටකිරීමේදී තරමක දිග කලක් ගතවන බව දනිමි. බොහෝ අවස්ථාවලදී භාවනාවට වාඩි වී සමාධිය අරමුණු කළ වහාම සිත සමාධිගත වේ. සියුම් හුස්ම රැල්ල කෙරෙහි සතිය පිටවාගෙන සිටිමි. ස්වාමින් වහන්සේ මා කලින් ලැබූ දැනුම අනුව gederදී විදර්ශනා වැඩිවීමට සිත යොමු කරන්නෙමි. අවස්ථාව කීපයකදීම සංවේදනාවන්ගේ Nirodhe බැලීමේදී වේදනා නැගී ආ ආකාරයේ දරාගත නොහැකි විය. මීට සති 3කට පමණ පෙර සංවේදිතාවන්ගේ Nirodhe බැලීමේදී ක්‍රමයෙන් නැගී ආ වේදනා යොසා සිටියමුත් උදරයෙන් මස් පිට පෙරලන ආකාරය දරාගත නොහැකි වී භාවනාව අත්සිටුවීම. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඒ වගේ sannivedana වැඩි වෙලා ඔබ බැලි වෙලා දරා ගන්න බැරි මට්ටමේදී භාවනාව නතර කරයි කියලා කියනවා. මෙන්න මේ භාවනාව නතර කෙරුවා කියන එක පොඩ්ඩක් විස්තර කරන්න. එතකොට බලා ගන්න පුළුවන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එහෙම භාවනා කිය මොකද්ද භාවනා කියන්නේ මොකද්ද භාවනා නතර කරයි කියලා කියන්නේ. මොකද ඒකට උත්තර දෙනවා නම් ඒකට ලෑස්ති නම් මේ සාකච්ඡාවකට හොඳ ලස්සන කරුණු එළි වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න ආපු ප්‍රශ්න කරුගේ මම සාදරයෙන් විමසා සිටිනවා මේ අශීරු தත්ත්වය අර්ථයේදී භාවනා නැත කරා කියන එක මොකද්ද අදහස් කරන්නේ කියලා. අවසචායන්ත භාවනා විදර්ශනා භාවනාවට ඉත යොමු කළා සංවේදනා නිරෝධ වේවා කියලා ශරීරය දිහා බලනවා. ඒක තනිකර වැරදි නෙවෙයි. විපස්සනා කියන්නේ මොනවද ප්‍රාර්ථනා කරන එක නෙවෙයි. ඔය විපස්සනා කියන වචනේ තයින් කරලා ඔය අදිෂ්ඨානේ විපස්සනාවේදී අදිෂ්ඨාන කරනවා කියලා කියන්නේ අසුචි දෙම්මල. විපස්සනා කියන්නේ එන දේ පැමිණීමක්. අනිතික විපස්සනාවේදී sannivedana බැයිලා කියලා එකක් නැහැ. විපස්සනාවේදී එන දේ බලනින්න එක. ඒ නිසා මේ වචන වලින් වෙන්නේ මේ පටලැවෙන නිසා මම ඒ නිසා පැත්තට ගියේ නැහැ. මට දැනගන්න ඕන හොඳටම උත්සන්න වෙලා තියෙනවා. දරා ගන්න බැරි වෙලාදී මම භාවනා නැතර කරා කියන එකේ මොකක්ද අදහස් කරන්නේ? ඒ විදලා නැగి නැగి එනවා ස්වාමීනා. ඔව්. නැగి නැగి එනවා නැగి නැగి එනවා බින්දින් තියනවා ක්‍රමයෙන් වැටියට වැටියලා වැටියන අන්තිමට දරා ගන්න බැරි තත්ත්වයට එනවා වේදනාව. ඔව්. එතකොට භාවනාව නැතර කරා කියන එක මොකද්ද අදහස් කරන්නේ? ඒ වේදනාව පිළිම නැතර කළයි කියන්නේ. එතකොට නැතර කරපුවාම වේදනාව වේදනාව ඉතින් එහෙනම් ඉතින් හොඳනේ භාවනාව කඩන්න වෙන තියෙන්නේ. වෙන වේදනා දිහා බලනකොට වේදනාව නතර වෙනවනම් ඉතින් ඒක ඇනස්තීෂියා එකක් වගේනේ. ඒ කියන්නේ පැහැදිලිවම බලපු නිසා උත්සන්න වෙලා තියෙනවා බලන්නේ නැති නිසා වෙලා තියෙනවා කියලා. නමුත් ඒක සාමාන්‍ය චිත්ත න්යාම යනුව සිද්ධ වෙන්නේ වේදනාවක් ආවොත් අපි බැලුවත් නැතත් ඒක වද දෙනවා. දරන්න පුළුවන් වුණත් බැරි වුණත් ඒක බලන්න නැතුව ඉන්න බෑ. අන මේ රූප කර්මත්තානේ නෑ රූප කර්මත්තානේ මෙහෙවන්න ඕනේ බලන්න. වේදනාවක් ආවොත් ඒක බැලීම මොන විදියෙන්වත් ගලවන්න දෙන්නේ නැහැ. ඒක නිසා මේකෙන් අදහස් කරන්නේ එහෙමනම් ඊට කලින් දැඩි ග්‍රහණයකට ගිහිල්ලා මතුවෙන්න ඉස්සලා දෙයක් අමෝරාවෙන් බලලා වගේ පැටලවිලා තියෙනවා. ඒක නිසා ඒ දැන් මෙතන වාඩි වුණාට පස්සේ තියෙන දේ කියනවනම් විපස්සනා කියන වචනේ තාම තේරිලා නැහැ කියලා පොඩ්ඩකට හිතා ගන්න. ඒක ලේසි නෑ තේරුම් ගන්න. ඒ වගේම විපස්සනා කරනවා කියලා මම අරක බලනවා මේක බලනවා කියන එකක් තියෙනවනම් බලනවා පේනවා කියන දෙකේ තේරුම අරගෙනත් නැහැ. විපස්සනා තියෙන්නේ පේන දේ බලනවා. එහෙම නැත්නම් පිස්සු ලෝකේ කියන්නේ බලන දේ පේනවා. ඕනම පිස්සුකට බලන දේ පේනවා. ඒක තමයි බ්‍රේන් වොෂ් කරනවා කියන්නේ. ඔබ මේක මේ විදිහට බලපං කියලා තුන් හතරක් පිනකොට ඒක ඒ විදිහට පේනවා. ඒක තමයි හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී කියලා කියන්නේ. ඒ නිසා අපිට විපස්සනා දුක අනිපැත්ත හරවනවා. පේන දේ බලනවා මොනක්වත් ඉල්ලන්නේ නැහැ. එතකොට අපිට රූපද බලන්නේ වේදනාද බලන්නේ සංඥාද මොකක්වත් තේරිමයි ටිකක් අපි නෑ හැම තේරීමක්ම සංස්කරණ හැම තේරීමකම කර්මරස වෙනවා අපිට තියෙන භාවනාදී මතුවෙන දේ පේන පේන දේ බලනවා ඒ සඳහා අපි ලොකු යොසීමක ඉන්නවා ලොකු සංවරයක ඉන්නවා ඉඳලා එන දේ බලාගෙන ඉන්නවා එහෙම එනකොට අපිට වේදනාවක් නම් ආවේ සැප වේවා දුක් වේවා ඒ වේදනාවෙන් පැන යාමේ අයිතියක් අපිට ඇත්තේ නැහැ ඒතර භාවනා නොකර හිටියයි කියලා වේදනාව නතර වෙනවයි කියලා කියන්නේ එහෙමනම් ඊට ඉස්සලා මොකක් හරි විකෘතියක් වෙලා තිබිලා තියෙනවා. ඒ නිසා ප්‍රතිකීපයක් මම මේ සාකච්ඡා කරන්නේ මම හිතන්නේ ප්‍රධානම දේ වැරදි මතයක ඉන්න මේ විපස්සනාව කියන එක වර්ණ කරලා තියෙන වැරදි. අපි ඔය ඉස්සලා ප්‍රශ්න විචාරක වඩ කීපෙදිකට මතක් කරා ඒ ඒ අනවශ්‍ය ප්‍රශ්න ගන්න එපා. සත්‍ය වඩන්නේ නැදේ පූර්ණිකමලක් නැතුව තොරව බලන එකයි තියෙන්නේ. භාවනා කරනකොට මට මේක පෙනීවා මේක පෙනීවා කියලා හිතන්න යන්න එපා. හිතන ඕනම දෙයක් පෙන්වන්න පුළුවන් මේ හිතට. විශේෂයෙන්ම නරක පැත්තේ. ඉතින් ඒ නිසා පේන දේ බලන එකයි බලන දේ පේනවයි කියන එකයි අතර දේශපාලනේ කියන්නේ ඔය ත්‍රස්තවාදී වැඩ කියලා කියන බ්‍රේන් වොෂ් කරනවා කියන කියන්නේ Tamanට බල යමක් ඒ පැත්තට මෙහෙව මෙහෙව මෙහෙව බැලුවොත් ඒක පේන්න පටන් ගන්නවා. ඒක නිකන් කන්ඩිෂන් කරනවා කියලා හිත තත්ත්වගත කරනවා කියලා. භාවනාවේදී විපස්සනාදී විශේෂයෙන් කරන්නේ පේන දේ බලනවා පූර්ණික මොළලින් තොරව. ඉතින් ඒ විදිහට බැලුවොත් මේක මේ මේ භාවනාවේදී සිදුවෙච්ච සාමාන්‍ය දෙයක්ද නැත්නම් මේ වේදනාව බලන්න යෑම නිසා ඇතිවෙච්ච විලෝපනයක් කියලාද හිතෙන්නේ? ඒකම බලන්න යෑම නිසා වෙච්ච වැරද්දක් වගේද පේන්නේ? බලන්න ගිය නිසා දෙයක් ඒක ඒක නිසා ඒක සුද්ධ කරගන්න මූල ධර්ම වශයෙන්ම විපස්සනා කියන වචනට ඒක වසයි. විපස්සනා කියන්නේ ඇති හැටිය දැකීම. මතුවෙන්නේ මොකද්ද? ඒක දිහා බලනවා මිසක් අහවල් දේ බලන්න යනවා කියනකොටම ඒක මේ සංස්කරණයක් වෙනවා. භාවනාවක් නෙවෙයි සංස්කාර රසීමක්, කර්ම රසීමක් වෙනවා. ඒකමයි ජීවිතක ආතතිය ඇති වෙන්න, අසහනය ඇති වෙන්න එකම දේ අපි එක එක දේවල් බලන්න තියෙන ආශාව. ඒ වෙනුවට ආනපාන වේවා ඉඳගෙන ඉන්න ඉරියව්ව වේවා. ඒක මොන ක්‍රමයකට පෙනුනත් පේන දේ පේන විදිහට වර්ණ ගන්නව නැතුව බලා සිටීම හරි වැදගත් එකක්. දෙක ඒ බලපු තාලෙට තව කෙනෙකුට කියන එක. ඔය දෙක දන්නවනම් භාවනාව අපිට කීකරු වෙනවා. එනිසා දේවල් වලට මෙහෙවන්න යන්න එපා. ඒක පළවෙනි මේ අඳුනාගීමේ දේශනාදී මතක් කරනවා. පැහැදිලිවම අපි මෙතනදී සතිය ඉස්සර කරගත්තට පස්සේ සතිය එක අර්ථකථනයක් තමයි තේරුමක් තමයි පූර්ණික මොළින් තොරව එන දේ දෙසට එන දේට එළඹ සිටීම එන දේට අප්‍රමාද වීම එන දේට සතිය පිහිටන මිසක්ක එක එක දේවල් බලන්න ගියොත් ඔළුව නිකම් දීරෙද්දක් මෙලිකුවා වගේ හොදි ගහින් බහින්න පටන් ගන්නවා ඒක ඒ නිසා විපස්සනාට විරුද්ධයි කියලා හිතනවා. ඒ නිසා ඒ වැඩේ කරන්න එපා. ඒ වෙනුවට ලදලද අවස්ථාවේ රූපය නැත්නම් වායෝ පොට්ටබතු රූපය නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව් බැලීම සරලයි ආධුනිකයි ඍජුයි ආතතිය දුරු කරන සුළුයි. ඒකට හේතුව දණ්ඩ කියලා කියන්නේ. එතන තමයි තව විකලුවක් වෙනවා. දැන් අපි ඔබ වහන්සේගේ දේශනාවේදී අර ආයතන භාවනායි ඇස අනිත්‍යයි ඒ හිත දැලීමේදී එතන ඒක තත්ත්වේ නෙමෙයි තියෙන්නේ මට තරුණා කළ පැහැදිලි. ඔය ඒකට මේ අපේ ස්වාමීන් වහන්සේ දා ප්‍රශ්නයක් අහුවා ඒ විදිහට ඇස අනිත්‍යයදී බැලීමයි අපි මේ කරන එකේ වෙනස. අපි මෙතනදී අපි කවදාකවත් එහෙම අනිත්‍ය විදිහට බලන්න යන්නේ මම දෙන්නකොට විතර පිස්සුව දෙන්න කිට්ටුනා අනිත්‍යයි කියන්නේ ද්වේෂය. ඉතින් ඒ මනුස්සයා කරකොල ඇතරිය වගේ තාම දිරව ගන්න බැරුව ඉන්නවා. යමක් දේශ අනිත්‍ය අනිත්‍ය කියලා බලනවා එක නොදකින් නොදකින් නොදකින් නොදකින් කියන එක නේ. අනිත්‍යනුපස්සනා වෙන එකක්. අනිත්‍යනුපස්සනා කියන්නේ Tamanට වෙලාවක එන්න බන්නවා භාවනාවෙන් මේ සියල්ලම ගොජ දානවා. මේ සියල්ලම කිරියක්ටියක් උතුරනවා වගේ වතුර එළියක් හිතෙනවා. ඒක එතකොට මේ අණුව බැලීමට අනිත්‍ය අණුව බැලීම වෙන එකක්. නමුත් දකින්න දකිතේ අනිත්‍ය අනිත්‍ය අනිත්‍යයි කියලා කියන්න ගියාම ඒක මට නම් වෙන්නේ අත්කලමතානියෝගයක්. ඒ වගේම මට වෙන්නේ ද්වේෂයක්. ඉතින් ඒක නිසා අපි එදා මම හිතන්නේ මේ ස්වාමීන් වහන්සේ අමතරින්ගේ ප්‍රශ්න අහලා අපි ඒක සුද්ධ කරගත්තයි කියලා. ඒ ඒ ඒ මම මේ ටික කිව්වට පස්සේ මොකද්ද ප්‍රශ්නේ දැන්? අනිත් ආත්තාතරේ එසේ හෙද්දේ සතර මහා ධාතුරුන්ගේ උද්දාෂ්ටකයෙන් හැදුන එක විදිහට ඒකත් වන්දේ මිහිල්ලා පිටිපත්. ඒක පාරයක් නේ. කියන දෙයක් ඉහටිවත් මිහිල්කට මිහිල්කට නකොට. මේක දක්කින්නේ. හරි ඒක මෙනෙහි කරන්න භාවනාවෙන් තොර පුළුවන් පුස්තකාලයකටලා ඉඳගෙන. සුද්ධින් අහවිල්ල තියෙන සෝත් දාෂ්ටක වලින් ඒ නිසා ඉතල ඇහැර ගන්න. ඊට පස්සේ කාල් මාක්ස් එකේ පයිප් එකක් කර උරා අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කිය කියනකොට ඕනක් පෙනේ. කණාමිතේ කේතෑගි. එතකොට ඒකයි භාවනා දෙක වෙනස් නේ. කාල් මාක්ස් හදවෝ කොමියුනිස්ට් ධර්මයේ තාම බිම තියන්න බෑ. මේ සුරුට්ටු කොච්චර බිවද කියලා දන්නේ යගේ නංගි කියපු බිලේ. උමුළු ජීවිතේ ඉඳලා තියෙන පුස්තකාලයක. ඒ නිසා ඌට කරන්න බෑ විප්ලවය. ලෙන්නේ විතර විප්ලවය කිරේ. ඒ වගේ මේ වගේ මනසට මොනවාරි කවලා ඔයේ ඔකට කියන්නේ ගංජා සූස්ටි කියලා මම කියන්නේ. බලංගතකදී ඔහෙ යන්න පුළුවන්. ඒවට භාවනා කියන්නේ. ඔය චින්තාමේ ඥාන ඇත්තටම භවනාට ඒව බාධායි. ඇත්තටම ඒක අයින් කරන්න බෑ. ඒක පුරුදු වුණාට පස්සේ මේ මනුස්සයාට මොනම දෙයක්වත් පේන්නේ ඉස්සලා එනේන දෙකට නොදකින් නොදකින් කියන වගේ අනිච්චං අනිච්චං කියන එක හුස්ම දිහාවත් ඉඳගෙන ඉන්න ඉරියව්ව දිහාවත් බලන්න බෑ. ඒ මොකද හිත මේ කච්චල් වෙලා තියෙන හිත අච්චාරු වෙట్లా තියෙන හිත ඇඹුල් වෙලා තියෙන. ඒක නිසා එතකොට අපේ ශරීරය අත්බව ප්‍රතිලාභයක් විදිහට අපිට දකින්න බෑ මේ මනුස්ස ශරීරයේ පෙරපිනක්. දැන් කියන ඕලාරික අත්බව ප්‍රතිලාභය කියලා පෙර කරපු පිනකට ලැබිච්ච දෙයක්. ඉතින් මේක අනිච්ච අනිච්ච අනිච්ච කියලා පටන් අරගත්තොත් මේ ශරීරයේ ස්වභාවය ඇති හැටි දකින්න බෑ. ඉතින් පටන් ගත්ත නැන්නේ ළමයි තියෙන මේක පිළිබඳව අර මේ පටිගේ. ඒක නිසා ඒ ඒ කරන බහන විචන කරන්න නෙමෙයි මම කියන්නේ. අපි ඒ වෙනුවට මෙතන තියලා තියෙන විකල්පයක් ඉඳගෙන මේ ඉඳගෙන ඉන්න ඊටවට හොඳට සැප දෙන්න. හොඳට සහැල්ලු කරන්න. ඒකල බලන මම දැන් මෙතන ඉඳගෙන ඉන්න බව එහෙම නැත්නම් අතීතය අනාගතය නැති බව මම කොහොමද දන්නේ? ඒක අනිත්‍ය සංඥාවෙන් නෙමෙයි පටන් අරගන්නේ. මේක ලැබිච්ච ආත්මීය භාවයේම සුහද වීම හරහා. එයා පෙන්නනවන වෙනම දෙයක්. ඒක ඒක ධර්මානුකූල දෙයක්. පටන් ගන්නකොට අනිච්ච අනිච්චං කියන එකක් මම කියනවා නැවත සැරයක්. ඒ මූලික කමඨහන් උපදේශමාලාවට අහුම්කම් දෙන්න. මම ඔය ධම්රවි යන්න ඉස්සෙල්ලා අපි කෙරුවේ මේ මැටි අම්බල මාන්දී එතන තියෙන තැනක සතිපට්ඨාන කෙරුවා. ඒ ළඟම ඉන්න නෝන කෙනෙක් ඇවිල්ලා කොහම බණ 26ක් ඇහුවා ස්වාමීන් වහන්සේගේ ආන සතිපට්ඨාන සූත්‍රේ කවදාකවත් අනිච්චං කියන වචනයවත් පාවිච්චි කරේ නැහැ කියලා සතිපට්ඨාන සූත්‍රේ කොතනකවත් ඒක නැහැ කියලා වාදේ වචනෙම කිව්වයි කිව්වා. මේ කිව්ව ඉස්ලාම් මතාවට මම මේ සතිපට්ඨාන මොකද්ද කියලා තේරුම් ගත්තේ ඊට ඉස්සෙල්ලා වේටි මේ සතිපට්ඨාන කියන්නේ දකින් දකින්දී අනිච්චං අනිච්චං දුක්ඛං දුක්ඛං අනත්තං අනත්තං කියලා කියන එක මම කිව්වා එහෙම කියලා වගතුවක් වෙනවා නම් කමක් නැහැ මම මතක් කරන්නේ එන දේ දිහා බලාන ඉන්නවා මිස ඒකට පොවන්න යන්නේ නැහැ මේක අනිච්චයි මේක දුකයි මේක අනාත්මයි කියලා එයා උගන්වනකම් කරබන ඉන්න එක ඒක නිසා යාව ප්‍රශ්න ටික අපිට ගොඩාක් සුද්ධ කරන සුද්ධ කරන යන්න පුළුවන් මූලික උපදේශ පන්ති ඇහිලා නැහැ තාම මෙහෙදි දෙන උපදේශ එකක්වත් ක්‍රියාත්මක කරලත් නැහැ තාම. ඒක නිසා යන දවසේ කියලා යනවා ස්වාමීන් වහන්සේ දවස් 10ක් භාවනා කරා කමටහනක් දෙන්න බැරිද කියලා. ගොඩනෙක් එහෙම අහනවා දැන් දවස් 10ක් නාස්ති වුණා. කරුණාකර ස්වාමීන් වහන්සේ අන්තිසල කමටහනක් දෙන්න බැරිද කියලා. ඉතින් මම ඒ කිව්වර පස්සේ මම හිතා කරාලා කොම් මුගේ පර ට්‍රිප් එක ගියා කියනවා. ඒක ඉතින් ස්වාමීන් වහන්සේට වෙච්ච එකක් නෙවෙයි. ඒක පරණ කතාවක්. සමහර උදේ ඉඳන් හැන්දෑව ඉඳලා උදේ වෙනකන් රාමායනේ බලනවා. පහුවෙලා උදේ රාමායනේ බලලා ළඟින් ඉන්න මේ රාම සීතගේ කවුද? හෙට උදේට අහනවා මුළු රැම රාමායනේ බලලා රාම සීතගේ කවුද? ඒ තරම් රාමායනේ බලලා. ඉතින් ඒ නිසා අපි මොකක් කරලා හිත යොමු කරුවොත් ඒ යොමු කරන එක නිසා අනික් සියල්ලම අපේ මැකිලා යනවා. ඒ නිසා යොමු කරපේක පොඩ්ඩක් අයින් කරන්න. අපි ඒකයි මේ වගේ තැනකට ඇවිල්ලා සියල්ල වෙනස් කරලා හිත අලුත් කරන පටන් අරගන්නේ. ඒ නිසා මම කියනවා කරුණාකරලා මූලික උපදේශපන්ති අහන්න. අපි මේ සාකච්ඡා කරපු ටිකත් එක්ක මේක නොවෙන්න මූලික උපදේශපන්ති කොච්චර ප්‍රයත්න අරගෙන තියෙනවද කියලා. කොච්චර ආරක්ෂක දේවල් යොදලාද දීලා තියෙන නමුත් ඒක ඇහිලා නැහැ. ඒ නිසා ආයසරයක් ඒ බණපටියට අහන්න අහලවල ඒක උත්සාහ කරන්නේ මං කියන්නේ උත්සාහ කළ යුතුයි කියලා. අපි යෝජනාවක් කරනවා කරලා බලන්නේ කියලා. ඒක අපි වග කියනවා. එහෙම නැතුව මෙහි නැති ඒවා කෙරුවට වග කියන්නම ආර. ඒකට මේ අනික් කට්ටිය අහක යනවනේ. ඒ කට්ටියගේ සාකච්ඡාව වෙන පැත්තකට යනවනේ. ඒ නිසා අපි යන්නේ මේ මූලික මෙහෙදීලා තියෙන උපදේශ පන්ති සත්‍යපට්ඨානෙ තමයි. ගෞණ්‍ය භාවනා ගුරු ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ඊයේ ධර්ම දේශනාවේදී වාසේ දේශනා කළා සක්මන් භාවනාවේදී පරයන්ක භාවනාවේදී පෙනෙන දැනෙන රූප අසති අමනසි ආකාරයට බැහැර කළ යුතුයි කියලා. මම සක්ම මම සක්මන් භාවනාව කළත් සක්මන් භාවනාවේදී පෙනෙන්නේ මට බාහිර රූපයි. අභ්‍යන්තර රූප නොපෙනේ. නමුත් පරයන්ක භාවනාවේදී අභ්‍යන්තර රූප පෙනේ. ඒවා නොසලකා හරිමි. මූල කර්මස්ථානයේ සිත යොදවා සිටිමි. බාහිර ලෝකයේදීත් මේ ධර්මතාවයම කරන්නට පුළුවන් නේදයි අසමි. වැඩියට පෙන්වා දෙන මේ ගෞරවණීය ඉල්ලා සිටිමි. රූප පිළිබඳව දැන ගැනීමට උවමනායි. ඒක පිළිබඳව ඊයේ ධර්ම දේශනාදී දෙපැත්ත මේ නාලිකා දෙකේ මතක් කරා. සර්වචන්නාංශය අපිට ආනන්ද සප්පාය වගේ සූත්‍රවල මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා බලන්න කියන්නේ කාමවස්තු දිහත් නෙවෙයි කාම සංඥාව දිහත් නෙවෙයි රූප දිහත් නෙවෙයි රූප සංඥාවට යනකම් භාවනා දියුණුවාට පස්සේ ඒක නිකන් හිතෙන් අරගත්ත හොල්බණක් විතරයි ඒක මනෝ විකාරයක් විතරයි හිතලුවක් පමණයි ඉතින් ඒව සීමාවක් නැතුව යනවා එනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා මේක නිකන් හීනයක් මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි ඒකමයි ඒ දකින්න දේවල් නාභි වදිති නාභි නන්දති නාර්ජෝස තිට්ඨති කියන විදිහට මේවා මග කියා ගන්න එපා. එහෙනම් ඊව පිළිබඳ අසත්‍ය අමනිස්කාරය යොදාන්න. මේ ගැන සත්‍යමත් වෙන්න උත්සාහ කරන්නත් එපා, නම් කරන්න යන්නත් එපා, මෙනෙහි කරන්නත් එපා. ඊව අහස යන වලාකුළු වගේ අහසට මුකුත් වෙන්නේ නැහැ වලාකුළු ගියාට. එතන ගියාට පස්සේ මේ හිතේ එන මේ මනෝ විකාර පිළිබඳව මෙනෙහි කරන්න ගිහිල්ලා හිත කරදර අරගෙන අපි මෙතෙක්කල් විඳපු ඒ විශාල අසහන වලින් 80ක් විතරම කපලා දාන්න පුළුවන්. මේ ඔක්කොම ඒ වෙලාවට මතුවෙන උදු මේ සබම් බබුළු විතරයි. ගොජයක් විතරයි. මේවා කල්පනා කරලා වගතුවක් වෙන්නේ නැහැ. මේවා එන්නේ නිකන් පාළුගේ වළම් බිඳින දේවල්. කියලා අයින් කෙරුවොත් ඒක හොඳට සිද්ධ වුණාට පස්සේ විශාල ඉඩක් එනවා හිතේ. අපි මෙතෙක්කල් කොච්චර දේවල් වලට අසහනශීලී කුතුහල දනවන අසමේ ආතතිගත වීම වුණාද මේ තේරුමක් නැති දේවල් වලට. හීනක වෙච්ච දේවල් පිළිබඳ නඩු කියන්න හදනවා වගේ. පස්සේ ඒක තේරුණාට පස්සේ පේනවා මේ වෙනුවට අපි දැන් රූප සංඥා නෙමේ ඇහැවක් වගේ විසිකිරුවේ අට මේ කොඳුයට පළක් නැති සාරයක් නැතික් විදියට. ඉතින් ඒ ක්‍රමයටම යෝනිසමංස්කාර දිනුන පේනවා මේ රූප. කඩවියාපෝ තේජෝ ආයෝ කියන මේ රූප අපි කොච්චර ඒගොල්ලකට සැලසුම් හැදුවත් රූප කවදාකවත් අපිට මායින් කරන්නේ නැහැ. ඒ රූප අපිට මෙයා මම මේ ස්ත්‍රී ආත්මකේ ඉන්නේ මම පුරුෂ ආත්මකේ ඉන්නේ මම තරුණ ඇඟක ඉන්නේ රූපේ කාටවත් මායින් කරන්නේ නැහැ. ඉතින් අපිට අපි ගැන තැකීමක් නොකරන මේ රූප පිළිබඳ මායින් කරලා සැලසුම් හදලා මරණ මොහොතදී 100 100ක්ම තේරෙනකොට අපි මේ ඉනිමගක් බඳලා තියෙන්නේ අහසට නේද? මෙච්චර ලස්සන වැලි මාලිගාවක් හැදුවේ වැල්ලේ නේද? ගසාගෙන ගියා නේද කියලා හිතනකොට මහ විශාල පහසුකටපත් වෙනවා. ඒ නිසා රූප සංඥාවට මෙහෙමනම් ඔය ගන්න රූපවල තියෙන පටවිය ආපෝ තේජෝ වායෝ මගේ න්‍යායට වැඩ කරන්නේ. යාට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒකට කියනවා ඍතු න්‍යාය කියලා. උතු න්‍යාය. ඉතින් ඒක දිහා බලනකොට පේනවා අපි මේ දකින්න දේවල් ඒක අර ඒක ස්වාමීන් වහන්සේ නමක් ලස්සනට විස්තර කරා තියෙන දේ පේනවා පේන දේ තියෙනවා කියන මතේ අපි ඉන්නේ ඉස්සරහ තියෙන දේ පේනවා අපට. පේන දේ තියෙනවායි කියලා. නමුත් එහෙම තියෙනවා කියේදී බුදුරජාණන්සේ මේක ශූන්‍යයි කිව්වේ කොහමද? ඒක විද්‍යාඥයෙකුට තේරුම් ගන්න අවුරුදු 200කට වැඩි කාලයක් ගියා. විද්‍යාඥයෝ කිව්වේ මේ පේන දේවල් මේවා ලෝහ, මේවා අලෝහ, මේවා ද්‍රව, මේවා ඝන, මේවා වායු කියලා වෙන් කරගත්තා. වෙන් කළා ආවර්ත වගුවක දාගෙන අපි ඉස්කෝලේ යන කාලේ 230 ගණන් තිබුණා මූලද්‍රව්‍ය. ඊට පස්සේ හේතුවයි හැම එකක්ම නයිසાર્ගික පෞද්ගලික ලක්ෂණ සහිතයි. ඒව තමයි මේ ලෝකේ හැදෙනකොට මූලික ඒකක කියන්නේ. නමුත් ටික කාලයක් කරන්න කිව්ව නෑ මේ හැම එකකම න්‍යෂ්ටියක් සහ ප්‍රෝටෝන, නියුට්‍රෝන, පොසිට්‍රෝන, ක්වක්ස් ගොඩක් තියෙනවා කියන්නේ. ඒකට වඩා හිතුවා ඒක තමයි ඒකකේ කියන්නේ. ඉස්සලම අණුගත ඊට පරමාණුගත ඊට පරමාණුවේ අණු කොටස් අරගත්ත කඩන කඩන ගියාට පස්සේ බලනකොට තේරුණා හැම මූලද්‍රව්‍යකම තියෙන එකම ප්‍රෝටෝන, එකම ඉලෙක්ට්‍රෝන, ඉලක්කම විතරයි වෙනස් වෙලා තියෙන්නේ. එතකොට බැරි වුණා කොටුවකට කොටු කරන්න මූලද්‍රව්‍යයක්. ඒක හිතගාන කිරණ වීසි වෙනවා, කිරණ උකහා ගන්නවා, වෙන දේවල් බවටපත් වෙනවා. ඊට පස්සේ මූලද්‍රව්‍ය වර්ණගා ගන්න අමාරුයි. ක්වොන්ටම් ෆිසික්ස් ආවට පස්සේ කිව්වා මේ ශක්තිය තියෙන්නේ ඒවා පිටු වුණාට පස්සේ සුලි වාගේ දියසුලි වගේ ඒවා తాවකාලිකව එකට පිටු වෙලා ඉන්නවා ආයෙ විසිරෙනවා. ඊමැත් එක වෙලාවට පොදි වෙනවා. ඒක වෙලාවට විසිරෙනවා. පොදි වෙච්ච වෙලාවට ක්වොන්ටම් කියනවා. විසිරෙච්ච වෙලාවට ශක්ති කියනවා. තෙතමනේ වැඩි වුණාට පස්සේ මේ මැස්ස එකතු වෙනවා. පායනකොට මේ මැස්ස විසිරෙනවා. එනිදි මේ මැස්සට තියෙන විසිරෙච්ච ගතියද එකතු වෙච්ච ගතියද කියලා කාටවත් කියන්න බෑ. ඊට පස්සේ අපි කොහොත් මේ මැසි පොතේ මෙච්චර බරයි, මෙච්චර උසයි, මෙච්චර දිගයි කියලා අපිට කියත හැකි පැස්ස වෙලාවට, පායන වෙලාවට මේ මැස්ස ඔක්කොම ගිහිල්ලා. දැන් වදේ වදයක් වෙනවා. මනින්න ගෙමින් යන්නේ. ඊට පස්සේ තමයි තේරෙන්න පටන් අරගත්තේ මේ දේවල් පිටු වුණාට පස්සේ මනින්න පුළුවන්නේ ශක්ති බඩපත් වුණාට පස්සේ මනින්න බෑ ගුරුත්වාකර්ෂණයක් නැහැ හැඩයක් නැහැ තලයක් නැහැ ඒක ශක්ති නම ශක්ති රූප ගන්න වැටෙන්නේ නැහැ රූප ගන්න වැටිච්ච ශක්ති ප්‍රමාණය මුළු ලෝක අවකාශයෙන් 104ට වැඩි අඩුයි ඒ නිසාම අපිට පේන ප්‍රමාණයට වැඩිය නොපෙනෙන 96ක් තියෙනවා ඒක ගැන අපේ ගොදුරු ඉඳුරන්න ගොදුරු වෙන්නේ නැහැ නිසා මේ පේන 104 අල්ලන තමයි මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ මානකම් කරන්නේ. රූප සංඥා විතරක් නෙමෙයි මේ කියන රූපත් එච්චරයි. දැන් එන්නේ එන්නේ එන්නේ 104ක් නැහැ කියලා කියනවා 102යි කියලා කියනවා. ඒක නිසා මේ ප්‍රශ්නේ අහන විදිහට ටික කාලයක් ගියාට පස්සේ නෝ රූප සංඥා ඔහොමනම් රූපත් ඔච්චරම තමයි. ඊට පස්සේ උංගක් භාවනාවට පස්සේ අපිට හීනෙන් පේන කාම සංඥා නිසා අපිට කාමයේ විශ්සෙනවා. මේ ලෝකේ අටවලා තියෙන වෙලෙන් දැන්නීම නිසා අපිට කාමයේ අවිස්සනයි සංඥා විතරයි. ඒ නිසා මේ මුළු ලෝකෙම වෙලඳන් කරන්නේ කාම සංඥාව විතරයි. ඒකට පහඳින අපිට තමයි ගොළවෙල්ලෝ කියලා කියන්නේ. ගෙවලියෝ කියලා කියන්නේ. මේ තරම්ම දන්නේ නැහැ මේ මිනිස්සු සල්ලි හම්බ කරන්න මේ කාම සංඥාවේ. ඉතින් මේකෙන් පොඩ්ඩක් ඈත් වෙලා මේ දුකෝභෝගීත්වයට අහුවෙන්නේ නැතුව මේ පාරිභෝගිකත්වයට අහුවෙන්නේ නැතුව ප්‍රයෝජන සලකලා වැඩ කරපු අත්තම්මල මුත්තම්මල අපේ කොච්චර දක්ෂද? ඒ එක්කෙනෙක්වත් ගියේ නෑ රූප සුන්දරී තරඟ වලට. ඒ එක්කෙනෙක්වත් ගියේ නෑ අංගපසංග පෙන්වන්නේ. බොහොම සාර්ථක ජීවිත ගත කරා. මේ විදිහට රූප සංඥා රූප කාම සංඥා කාම දිගට දිගට දිගට දිගට ගියාට පස්සේ කඩාගන්නේ රූප සංඥාවෙන් තමයි. නමුත් අන්තිමට යච්චට මෙච්චන මෙච්චට කොච්චරද කියන න්‍යාය අනුව ලෝකේ දිහාවට ඒක පැතිරෙනවා සක්‍රීය ජීවිතයක් ගත කරන කෙනාට. ජීන්සා සක්මණේදී අපි අත් දෙක වහගෙන හිටියට සක්මණේදී පේනවා පේන රූප තියෙනවා තියෙන රූප පේනවා කියන સંદર્ભය තමයි තියෙන්නේ. නමුත් ඒ රූප ඔක්කොම චීටි වම දකුණ දිහා බලන හිටියොත් රූප වලින් අපිට කෙලෙස් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැතු ඉන්න පුළුවන්. ඒ නිසා කෙලෙස් ඇති වෙන්නේ අපි ඒක ඉල්ලගත්තොත් අල්ලගත්තොත් ඒකට මනසිකාරය යෙදුවොත් තමයි. අර ඒ විදිහට දිගට දිගට මේකට යන්න පටන් ගත්තාම මේ භාවනා වැඩමුළුවකදී අපි ඉස්සල්ලාම පුළුවන් නම් පෙන්ලා දෙන්න හදන්නේ. හොඳට හිත අරමුණක තැම්පත් කරලා රූප සංඥාව කියන්නේ බොරුවක්. මායාවක්, මිරිඟුවක්, මාරපාසයක්, ඇස්බැඳුමක්. ඉන්සයිවෝ ඒක කරන්නේ ඔබේ භාවනාව කඩන්න. ඒසයිවෝ ගණන් නොගෙන හිටපන්. අපි අභිනන්දනය කරන්න එපා මම මාගේ කියා ගන්න එපා එතකොට අරමුණත් එක්ක ඉන්න පුළුවන් වෙලා යනවා අන්තිම බලනකොට ඒ ඉන්න හදන අරමුණත් ওই විදිහම තමයි ඔන්න ඒ විදිහට දිගට දිගට දිගට දිගට මේක යනවා ඒ ටික ඔක්කොම ආජීවයට වැටේ. Tamange සම්මා ආජීවයට වැටෙන අපි මෙතෙන්දී ආජීවය හදන්න යන්නේ අපි මේක පෙන්ලා දීලප කියනවා. ඕගොල්ලෝ ගෙදරවල වලට ගිහලා ඕගොල්ලන්ගේ ආජීවය හදාගන්න මේ ධර්මතාවයට ගැළපෙන විදිහට එහෙම නැත්නම් මේක වැල් ගැඩවිල්ලෙක් ඔලුවට ඇදලා කාන්තාරයකට ඇදලා දැම්මා වගේ මැරලා යනවා. ආජීවය සකස් කරගන්න නැතුව මෙහෙම නේ ඔළුවෙන් හිටගෙන භාවනා කරත් ඇති වැඩක් නෑ. ඒ ආජීවය හදාගන්න නැත්නම් ඒ කියන්නේ ඒ තරම්ම තණ්හාව සහ විද්‍යාව තියෙනවා. ඒ නිසා මෙහෙන් ඉගෙන ගන්න දේ ටික ටික ටික ටික ජීවන රටාවට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව දෙයට යොදන මිනර සත්පුරුෂය කියලා නියම ආගම ලැබි මිනිසයි කියලා. අනික් කෙනා නිකම් ෆැෂන් එකට භාවනා කරනවා. අනික් කටිය භාවනා කරන නිසා භාවනා කරන මිසක ಗುಣ විශේෂයක් ලබන්නේ නැහැ. ඒ නිසා මේ අහලා තියෙන ඒ නාලිකා දෙක දිගීමේ ඊයේ ධර්මදේශනදී මතක් කරා නැවතත් හොඳයි කියලා හිතන එක අහන්න අහනකොට මේක පිළිපත් තියෙන සැක දුරු වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගුරුදේවෝත්තමයන් වහන්සේ අවසරයි මාගේ මුල් පද්මස්ථානයේ ආනාපානය නමුත් මාහට වැඩි ද්වේෂය මතුවන බැවින් මම මෛත්‍රියන් මෛත්‍රියත් වරින් වර වැඩිවීමට පුරුදු වුණා. මෛත්‍රී සමාධිය තුළ ආනාපානය හොඳින් ප්‍රකට වෙන අතර සිත පිටෑමක් ඉතා අඩුය. කායික වේදනා හා ආතති ගතිය මතුවන්නේම නැත. නමුත් ඔබ වහන්සේ පෙන්වා දෙන ආකාරයට භාවනා කිරීම මාගේ වැඩි කැමැත්ත බැවින් ඒ අයුරින් භාවනා කිරීමේදී කායික වේදනා හා ද්වේෂය මතුවීම නිසා ආතති ගති තදින් මතුවේ. මේ ද්වේෂයේ දේශ බලා සිටින විට එය මතුවී වරණ ත්‍රිසක්මනේදී මාහට නොදැනීම නැවත පැමිණ වදදී. විවේකීව ඒ දේශ බලා හිඳීමේදී නැති වී යයි. මේ ආකාරය හේතුවෙන් චක්මනේදී සිතෙන් පත්වන තුරුම පරයන්කයට යා නොහැකි අතර පරයන්කයට ගියහොත් එහි හිඳීම අසීරුය. සක්මනද පැය ඉක්මන ඉක්මවා ඇතම් විට සිදු කළ යුතුය. මුලින් සඳහන් කළ ආකාරයට මෛත්‍රී චිත්තය තුළ ආනාපානය දෙස බලා හිඳීමේදී සමතය නොව විදර්ශනාවම වැඩෙන බව තේරේ. මේ ආකාර දෙකම මාහට වැටහෙන අතර මුල් ආකාරයේ ඇති අවාසියක් ඇතනම් පහදා දෙන්න. ඔබ වහන්සේ පෙන්වා දෙන අයුරින් පුහුණු කිරීමේදී ආධිනව ද්වේෂය මතුවන අතර ඇතැම් දිනවල යොසාගෙන යොසාගත නොහැකිව ඇඬු විට එය පහවයයි. මේ தત્ත්වය මතුවන්නේ මා මුලින්ම භාවනාවට යොමු වූයේ කාලයක් තිස්සේ මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීමෙන් නිසාද යන්න සැකසිතේ. මෛත්‍රී නිසා සියුම් රාගය ඇතිවන බැවින් ආනාපානය තුළ හා සක්මන තුළදී අධික ද්වේෂය මතුවනවාද යන්න සිටේ. කොට දේවෝත්තමයන් වහන්සේ මේ தත්ත්වය පහදා දෙන්න. පෙරවන් සරණයි නිවනින් සැනසේවා. අපි පුද්ගල පේජට යනතෝ ගත්තොත් කෙලස් කැපෙන්නේ කෙලස් මතුවලා තියෙන වෙලාව විතරයි. අපිට කෙලස් කැපෙන්නේ නැතුව මෛත්‍රීටිස් දාලා tempat වෙලා ඉන්න පුළුවන්. ඉතින් අසහන වෙලාවල අපි ඒකත් ප්‍රතිකර්මයක් විදිහට කරනවා. ඔත් කෙලස් කැපෙන්නේ ඒකත් ඒ කෙලින්ම මූණට මූණ දෙලා ඉන්න වෙලාව විතරයි. ඒ නිසා ඒක විච්චි ගමන් අපි උක්දෙන්ඩක් මිරිකුවා දැම්මා වගේ, ජීරෙද්දක් කල්ලා මිරිකුවා වගේ හරි වෙහසක් එනවා. නමුත් ඊට පස්සේ ඉතින් උඟක් වෙලා යනකම් අපිට විවේක ගන්න වෙනවා ආයෙ නැවත සක්නට යන්න. ඉතින් අනේ විවේක ගන්න වෙලාවට මෛත්‍රිය හොඳයි, අසුභය හොඳයි, මරණානුසතිය හොඳයි, බුද්ධානුසතිය හොඳයි. ඒක නිකන් හිතට අර මහන්සිලා ගිලම්පසක් වුණ වෙලාවක් වගේ. ශරීරයට ආයෙ බැටරිය charge කරගන්න වෙලාව. නමුත් කෙලස් කැපෙන්නේ නැහැ. කෙලින්ම Taman දන්න වෙලාවේදී මට දරා ගන්න බැරි වේදනාවක් මේ තියෙන්නේ. මට තරම් නොවන රාගයක් මේ තියෙන්නේ. මට ගහන්න මරන තරමට ද්වේෂයක් තියෙන කියලා ඒකත් එක්ක ඉන්න වෙලාවේදී තමයි කෙලස් කැපෙන්නේ. ජීන්ස අපි භාවනා හරියයි කියලා හැම වෙලාවකම වැරදිලා තියෙනවා. භාවනා වැරදුණයි කියන හැම වෙලාවකම සෑහෙන දක්නක් දීලා තියෙනවා. ඉතින් නමුත් අපි කවදාකවත් ලකුණු දෙන්නේ වැරදි ක්‍රමයකට. අපි භාවනා හරිය කියලා හිතන්නේ බොහොම නැතුව සාන්ත දාන්තෝ මේ ඉන්න පුළුවන් එක. ඒක විශ්‍රාමයක් විතරයි. අර දැඩි බල සටනේදී අපි ගිමනක් ඉල්ලන වෙලාවෙක. කෙලස් කැපීමක් ඕනේ නම් මේ ජීවිතේ මැස්පන අපිට කිලින්ම ලේපිට රහතන තියෙන්නේ. ඌ එක්ක ඉස්සර වෙනවා මං එක්ක ඉස්සර වෙනවා. කිසිම නෑ බංකරක කිසිම නෑ හැවණක් කිසිම නෑ වතුර බොණ්ඩ විවේකයක් කෙලින්ම කෙලස් එක්ක. මතක තියාගන්න කෙලස් මතුවෙනවයි කියලා කියන්නේ විරේචනයක් කැතැසිස් ඒක ඉවර වෙනවා. අපි හිතනවා මේක ඉවරයක් නැති කෙලෙසක් කියන්නේ කියලා නෑ. මතුවෙන මතුවෙන හැම වෙලාවෙම කෙලස් ගෙවෙනවා. ඊටපන්දමපත් වෙලා තියෙන හැම වෙලාවෙම මතක තියාගන්න ඊටපන්දම ගෙවෙනවා. ඊටපන්දම පත්තු කළ නැති වෙලාවෙ ඊටපන්දම් ගන්න ගණන් කරාට ඒව ඊටපන්දම් නෙවෙයි. ඒව නිකන් පත්තු කරපු නැති ඊටපන්දම්. ඊටපන්දම පත්තු වෙලා නම් ගෙවෙනවා. පීයක් හරියට මුවාත තියනවනම් ගහලා තියෙනවනේ ගහනවා කියන්නේ ගෙවෙනවා. නිසා තමන්ට නිතර කෙලෙස් එනවනම් එහෙනම් සිතේ උදුවකට වැඩියා කියලා හිතාගන්න වැඩේ යනවා. හැබැයි අපිට හිතෙන්නේ හැම පැත්තෙම වෙහෙසයි, දැවිලි දැවිලි, පීයක් ගන්නවා වගේ ගෑවිලි. නමුත් මේක තමයි කෙලෙස් කපනවා කියන්නේ. එයිසයි මේක පිළිබඳව අර්ථකථනයක් භාවනා කියන වචනේත් එක්ක සංසන්දන වෙලා නැහැ. මොකද අපි භාවනා කියන්නේ සමතේට. බුදුරජාණන් වහන්සේගේ තියෙන සුවිශේෂත්වය තමයි මේ කෙලෙස් වලට අභීතව මෝහන දෙන්න ආයුධ සන්නද්ධව කියලා වරින් වර පසුබානවා. පසුබාල හැබැයි පසුබාන්නේ සදාකාලික පසුබාන්නේ ආයෙත් ගිහිල්ලා මේ කෙලෙස් එක්ක ඉන්න. ඒ නිසා ඔය කෙලෙස් ඉදිරිපත් වෙලා ඒගොල්ල වැඩ කරන හැම වෙලාවෙම කෙලෙස් වල ගෙවා දැමීමක් සිද්ධ වෙනවා. තමල්ලට අපි ඇත්තටම කෙලෙස් වලට යට වෙලා නැති නැස්ති මේ වෙලාවල් එනවා. නමුත් භාවනාවේදී හරියන හැම වෙලාවකම හරියටම මූණ දීලා හරියටම ඒකත් එක්ක උරුට්ටු වෙලා ඔට්ටු වෙලාම තමයි කෙලස් කැපෙන්නේ. කදාකවත් හිතන්න එපා මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකලා මෛත්‍රී බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්ම දේශනා කාලේ එකම ධර්ම මණ්ඩපේ සාදු කියනට නිකන් යයි කියලා. එහෙම උගුරු රහ බෙහෙත් පන්න පුළුවන් ගතියක් මේක ඇත්තේ නෑ. ඒ දේ වෙනවනම් තේරෙයි. ඒ වෙලාව. මේක නිසා හොඳට හයිය හතේ තියෙන වෙලාවේ හොඳට සති සමාධියේ තියෙන වෙලාවේ කෙලෙස් වලට අඳහර පාලා කියන වරෙයකෝ දැන් වරේ. බඩු මයිත් එක්ක තියෙන වෙලාවෙ කියලා අඬ ගහලා ඇද්ද ඇද්ද ගහන්න ඕනේ. ඇද්ද ඇද්ද ගහන්න ඕනේ. ඒකේ බුරු පණ්ඩිතසාරි කියන්නේ 13 වෙනි 14 වෙනි වටේට යනකොට බොක්සිං වල ප්‍රතිමල්ලව හෙම්බත් වෙච්ච වෙලාවේ වට කරලා ගහන්න ඕන කවුට් එකක්ම 10ට ගන්න එකක් නැගිටින්න බැරි වෙන්නේ. එහෙම නැතුව දිනන්න බෑ. මං වෙනුවෙන් වටේ ඉන්න කට්ටිය ගහන්නේ නැහැ. ඒගොල්ලෝ අප්පුඩි විතරයි ගහන්නේ. මට වදිනකොටත් තුන් අප්පුඩි ගන්න හැබැයි. මම ගහන්න ඕන ඌට. ඌත් ඉන්නේ මං වගේම වට 13 සෙල්ලම් කරලා. මමත් ඉන්නේ වට 13 සෙල්ලම් කරලා. එම්බත් කරගත් වෙලාවේ නොකවුට් ෂොට් එකක් දෙන එකයි තියෙන්නේ. ඒ නිසා මේ කෘත්‍ය විතරක් කොන්තරත් ක්‍රමයට කරන්නත් බෑ. මොන වෙන මොන බින කෙරුවත් මේක වෙන්නේ කොච්චර දන් දුන්නත්, කොච්චර සිල්ලක්වත්, කොච්චර සමාධිය තිබුණත් මේ කෙලෙස් එක මූණට මූණ දාගන්න. මේ යන හට නොවෙන තාක්කල් මේ ඒක සැර වැඩි ඇති වචනේ කාලේ නාස්ති වීමක් තමයි වෙන්නේ. ඒක නිසා මේ ප්‍රශ්නේ මුල් වාච තුන හතරක්ම වාක්‍ය ලියවිලා තිනවා. ඒ කෙලෙස් ඇවිල්ලා වැඩ කරන වෙලාවක් පිළිබඳව මේක සම්පූර්ණ පෞරුෂත්වයේ. මේක තමයි තේද සාසනේ. මේක තමයි ප්‍රතිපදාව කියලා. මේක තමයි කෙලෙස් කපනවා කියන්නේ. ඒක නිකන් කතර කතරු මුවත් කිවිය මුවත් කියන ගලට කතර අල්ලපු වෙලාව ගිනි පුපුරු විශ්ේනේ. එතකොටයි කතර ගෑවේ. එහෙම නැතුව අරක කරකව කරකව ඉඳි කතර වෙන තැනක තිබ්බට ගෑවෙන්නේ නැහැ. ගෑවෙනවා නම් ගිනි කුකුරු ඉසිනවා. ඒක ආය කාටවත් වළක්වන්න බෑ. ඒක නිසා මුණ දෙන්න මුගුරට රා බේත් පොන්න යන්න එපා. හැම වෙලාවෙම කරන්නත් බෑ. පුළු පුළුවන් වෙලාවෙ කෙලස් වෙන වෙලාවෙදී අපි ඉස්සර සාකච්ඡා කළා අර හොඳටම ඇඟ රිදෙනවා නම් හොඳටම කෙලස් කැපෙන වෙලාව. ගන්නව බෑ. හිත පිට ගන්නව බෑ. ඒ වගේම හොඳටම නිින්දාවක් ලැබෙනවා. හොඳට මුණ දෙන්න. එහෙම නැත්නම් හොඳටම රාගයක් ඇවිස්සලා. දෙමළෙන් කියනවා කාමම් තල කරවන්ද ආඩද කියලා. කාමයේ ඔළුවට ගහලා නටනවා. මුතරම තේරෙනවා. දුරට බලනින්න මේක දිහා කෙලේශයක් නෙවෙයි මේක දිහා බලනින්න කමටයි සතිය කියන්නේ මේක වුණාම මම කොච්චර නරුමෙක් වෙනවද මම කොච්චර ගෙවලෙක් වෙනවද මම කොච්චර සේවලෙක් වෙනවද ආ නෝක දිහා බලන්න උලන්නේ එතන අපි හිතුවේ නැතුනට බුදුහාමුදුරුවෝ ඉන්නවා එතන ධර්මයේ තියෙනවා ඉතින් ඒකයි අපි මේ පුරුදු කරන්නේ. එනිසා මේක මේ සාමාන්‍ය විග්‍රහයක් විශ්තරයක් කියලා ගන්න පුළුවන්. මෛත්‍රී භාවනා හරහා ගියට දෝෂයක් නැහැ. ඊට පස්සේ ආනපාන ගියාට දෝෂෙකුත් නැහැ. නමුත් මතක තියාගන්න චන්දෝප සංහිතං, දෝෂෝප සංහිතං, මෝහෝප සංහිතං දැක දැක පිනිපිනි කැපෙන්න. එතකොටයි කෙලස් කැපෙන්නේ. ඒක සඳහා ආයුධ ලෑස්ති කරනවා. මෛත්‍රිය තියාගන්න, ආනපාන තියාගන්න, අනෙක් ගුණ ධර්ම තියාගන්න. නමුත් අවශ්‍ය වෙලාවට මේ බෝලේ එන විදියට බැට් එක අල්ලන හැටි ඉගෙන ගන්න එක තමයි තමා විශ්ීම පුරුදු කළ යුත්තේ. යෝනි ස්වාමීන් වහන්සේ පරයන්කේ හිඳ ආනාපාන සතිය වඩන විට යම් යම් අවස්ථාවලදී සිත සංසුන් වී වැඩි කාලයක් විනාඩි 5ක් පමණ ආනාපාන සතියෙම සිත යොදා සිටන විට සිත යම්කිසි ආලෝකමත් තත්වයකට පත්වේ. මෙය සිතවිලි රහිත අවස්ථාවකි. ආනාපානයේද සිත නැති ආලෝකයේ සිත ඇත. ශබ්ද ඇසේ. එහෙත් හිත එම අවකාශයේ රඳවා ගත හැක. මේ නැතිවනුයේ නැවතත් සිතුවිලි හෝ වේදනාවක් ගැන සිත යොමු වීමෙනි. මෙවැනි අවස්ථාවකදී කළ යුත්තේ නැවත ආනාපාන සතියට හිත ගෙන ඒමද. මෙම අවස්ථාව පහදා දෙන මෙන්න ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඒක ඇත්තටම අවස්ථා දෙක තුනකදී ਸਰවචනංශී දේශනා කළා තියෙනවා. පොට්ටපාද සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ආනන්ද සප්පයි සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මේ බිකුණු පස්සේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. සතිපට්ඨානේ වඩනකොට වෙලාවක හොඳට හිත මීමැසි පොඩි එකතු වුණා වගේ පොදි වෙලා ඒකෝදි භාවයටපත් වෙලා සමාධිගත වෙනවා. සමහරට මීපත් මීමැසි පොඩි ඇවිස්සුනා වගේ වකිත්ත ගලේ ගැහුවා වගේ නන්නත්තර වෙලා සීසීකට වෙනවා. ඉතින් ඒ සීසීකට වීමත් සතිපට්ඨානෙම අංශයක්. එකතු වෙන එක සතිපට්ඨානෙම අංශයක්. එකතු වීම අපි කියන සමාධි නිමිත්ත වඩන වෙලාව සීසි කඩ වෙච්චාම වීර්ය වැඩි වීම නිසා හෝ උත්ච්ච වැඩි වීම නිසා වෙන්නේ මේ දෙක වෙච්චාම සීසි කඩ වෙච්චාම ඒකට සමාධි නිමිත්තක් දාලා ආප පොඩ්ඩක් තැම්පත් කරන්න කියන්නේ බත්තලිය උතුරලා ගොජ දාගෙන ඉන්නවනම් ගින්දර අදින්න අවශ්‍ය නම් ඇලෝත්‍රියක් දාන්න ඊට පස්සේ අනිකන බත ඔහේ සීතල වෙලා තියෙනවා හිත ලිපිනිවිලා නම් ගිනි පිපින්නේ දර දාන්න රත් කරන්න එතකොට තමයි වත තැම්බෙන්නේ. ආන විදිහට මේ දෙක අවස්ථානුකූලව කරන්න ඉගෙන ගන්න වෙන්නේ උසස් යෝගාවචරය. ආධුනිකයන මොනවක්වත් කරන්න වෙන්නේ ආධුනික අඩු ගන්න කමයි. අරමුණ කිට්ටු කර ගන්නවත් බැරුව දඟලනවා. ඒක යාගේ වගකීම. යාගේ අභියෝගේ. ගියාට පස්සේ තේනවා වරක හොඳටම සමාධින වරක හොඳටම ඇවිස්සෙනවා. මේ හැදෙන හිතක හැටි. නිතරම සමාධිවන්ත වෙලා තියෙනවා නම් ඒක කෙලස් කැපෙන්නේ නැහැ නිකන් ෆ්‍රිජ් එකට දාලා නැත්නම් ඩී ෆ්‍රීසර් එකට දාලා එළවලු ටිකක් තිබ්බා වගේ. ඒ එළවලු කන්න බෑ. ඒක ලොක් කරලා ෆ්‍රිජ් එකේ තියෙතයි. නැත්නම් එළවලු එළියට ගත්ත ගමන් කුණු වෙන්න පටන් ගන්නවා. ඒ වගේ ඇවිස්සිච්ච ගමන් මේක අහලා තියෙනවා. උඹ නැවතත් ආනාපානට යන දෙකේ හේවම සර්වචන්සි සඳහන් කර තිනවා. උඹට යම් සමාධි නිමිත්තකින් සමාධි වුණාද ඒ නිමිත්ත බලපන්දයි. ඒකට ඇවිස්සෙන්නේ සද්දකින් වේදනාවකින්. නමුත් ඇවිස්සනත් එක්කම ආනාපාන එනවා. අපි ආනාපාන ගන්නවා හැරමිකයක් වගේ එහෙම නැත්නම් අත්තලක් වගේ අරගත්ත පස්සේ ආයෙත් tempත් වෙනවා ආයෙ විශ්ෂෙන ආයෙ tempත් වෙනවා මෙන්න මේ විදිහට තමයි මේ සමබර භාවයක් ඇතුව වරින් වර කෙලස් කැපීමක් සිදු වෙන්නේ ඒ නිසා යෝගාවචරය ඒක මේ දන්නවනම් සුතමේ ඥාණයෙන් අහලා එයා හරියනවා කියන්නේ යන්නේත් නෑ භාවනා වරදිනවා කියන්නේ යන්නේත් නෑ එයා දන්නවා අපිව හරියනවා වරදිනවා කියවට කෙලස් කැපිල්ල වෙනමම කතාවක් ඒකට අනුග්‍රහ කරන්න මේ දෙකටම සමහිතින් තැම්පත් වීමටත් ඇවිස්සීමටත් සමහිතින් බලන හිටියොත් විතරයි අනවරත කෙලස් කැපීමක් සිද්ධ වෙන්නේ. ස්වාමීන් වහන්සේ විවිධ මානසික හා කායික අපහසුකම් මැද්දේ භාවනාව සිදු කරගෙන ගියත් භාවනාවෙන් මිදී එම ඉරියව් වෙනස් කළ විට භාවනාව සිදු කළා මදියයි හැඟේ. මෙයත් අත් අනවශ්‍ය දෙයක් බවත් මෙය භාවනාවට ඇති දැඩි ආශාව බවත් දනිමි. මේද අතහැරීම අවශ්‍ය බවද හැඟේ. කාර්ණික කරුණා කරුණ පහදා දෙන්න. නිර්වාණ සන්නයි. අතහරින්නත් එපායි මේක පාවිච්චි කරන්න මේකට කියන අපි උද්‍යෝගය කියලා. ඒකත් ටිකක් තියෙන්න ඕනේ. ඕනකට වැඩි ගියොත් තමයි අසහනයට හේතු වෙන්නේ. ඒ නිසා අපි නිතරම බලන්න ඕනේ මේ අපිට හැමදාම මේ මේ විවේක ලැබෙන්නේ නැහැ. ලැබිච්ච වෙලාව අපි ඒ කටයුතු ටික කෙරෙන්න ඕනේ. ඒක ගොඩ ගොවිතැන් කරන ගොවියෙක් වැස්ස වහින වෙලාවේ සීගන් සීගන් කියලා තමන්ගේ කුබර අහගත්තේ නැත්නම් මට ඕන වෙලාවට වස්සන්න බෑ. ඒ නිසා ඒ වෙලාවේ වැඩ ටික කරගන්න ඕනේ. කලදුටු කල බලහිවම වැඩ ටික කරගන්න ඕනේ. මොකද ඒක වැඩි වෙලා ඒකම සාහනයකට යනවනම් එහෙනම් ඉතින් බේතෙන් හදාගත්ත ලෙඩක්. ඒ දෙක සම්බර කරන්න ඕනේ නිසා 100%ක් වැරදි නෑ. ඒක හොඳ වෙලාවක්. නැත්නම් ඒක හරියට මාත්‍රාව දැනගෙන නිතරම අවදි මනසක් ඇති කරගන්න නැත්නම් එලෙබසිටි මනසක් ඇති කරගන්න මේක මාත්‍රාවට යොදලා පාවිච්චි කරන එක තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මනේදී ආයාසයෙන් තොරව විටක වේගය වැඩිවන අතර විටක වේගය අඩුවේ. සිතවිලි සහ සැලසුම් යම් විටක සිතර ආවද ඒවා හඳාගත් පසු ඒ නැති වී යයි. ඒ සෑම විටම පාදයේ අවධානයද පවතී. සමහර විට විසිවී යන ගතියක්ද පවතී. පරයන්කේ ඊයේ දින සිත මූලික ආශ්වාස ප්‍රශ්වාසයට ගැනීම ඉතා අපහසුය. කයෙහි හෝ සිත අරමුණටගත් පසු විගසකින් හිස් පොදුරට යකඩ ඈනයක් වැදුනා වැනි තද වේදනාවක් ඇති වී නැති වී ගියේය. ඉන්පසු සිත සංසුන් විය. නැවත ආශ්වාස ප්‍රශ්වාසය දැනෙන්නට විය. ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව ලැබේවා. සාදු කියලා පියනයි ගා ප්‍රශ්නෙට. ගත ස්වාමින් වහන්සේ රාග ද්වේෂ මෝහ ධර්මයේ නිතර සාකච්ඡා වන අවස්ථා තුනකී රාගය හා ද්වේෂය අවබෝධ කර ගැනීමට පහසුය. මෝහය එම අවස්ථාව ඇතිවන හේතු එහි යථා තත්වය ආ විපාක පහදා දුන මැනවි. නිර්වන් සරණයි. මේ අවබෝධ කරන්න හරිය ඒසි කණ්ණාඩියක් ඉස්සරහට යන්න. ගියම ඩක් ගාලා පේනවා gediye පිටින්ම ඕකට තමයි මෝහය කියන්නේ. ඔය පේන එක සම්පූර්ණ gediye පිටින්ම මෝහය. ඉච්චර අමාරු නෑ. මන්ට හොඳ කණ්ණාඩි හොඳට පියලා තියෙනවනම් ඉස්සරහට ගිය ගමන් පේන ඔන්න මෝඩකම කියන්නේ මේකට. මෝහය කියන්නේ මේක. අවිද්‍යාව කියන්නේ මේක. ඒකයි කියන්නේ කන්නාඩි ඉස්සරහට යන්නත් එපා, ඇද්ද කරින්නත් එපා. එතකොට ඥානෙ. ඇද්ද කරන කරවන මම දැන් මෙතන කිව්වම ඔන්න ඥානෙ. මොඩකම් බලන්න ඕන කන්නාඩි ඉස්සරහට යන එකයි තියෙන්නේ. ඒ නිසා කරුණාකර පැහැින් නැතුව ආනපානි කරන්න. එතකොට ඔබ පෙනේ. ගරු ස්වාමින් වහන්සේ අවසරයි පෙරදින රාත්‍රියේදී පරයන්ක භාවනාවේදී ආනාපාන භාවනාව කිරීමේදී හුස්ම රැල්ල පිට වෙන විට උණුසුමද ඇතුල් වන විට සිසිල්වද දැනුනි. නාසයේ මැද අග වදින බවද දැනුනි. ටික වේලාවකදී වරණ ඇතුළේ සම්ප්‍රතිශාවක් වැළඳී ඇති අයුරු නාසයේ අග තෙත් ගතියක්ද දැනුනි. පසුදින අලියම් කාලයේ පරයන්ක භාවනාවේදී වේගයෙන් හුස්ම රැල්ල පිටවන අයුරු දැනුනි. ඉන්පසු ටික වේලාවකදී හුස්ම රැල්ල නොදැනී ගියේය. සමාධියකින් සිටියායයි හැඟේ. නැවතත් ටික වේලාවකදී පෙර පරිදි හුස්ම රැල්ල නාසය අග වදින බව දැනුනි. කන් දෙක අගුල් වැටෙන බවද දැනුනි. දෙවන කර්ණ ධර්මදේශනාවලට දැස පියා සවන් දෙන විට හිත දෙපැත්තේ තදවීමක් දැනේ. එනමුත් නොසැලී සවන් දීම හැකි. ඔබේ පළවෙනි වතාවට වෙනකොට ලොකු දේවල් නමුත් ඉස්සරහට මේක සාමාන්‍ය දෙයක් වඩපත් වෙලා කරගෙන යන වැඩේ දිගින් දිගට අරමුණකට ආපాతගත වෙන්න මේක වාසියට හරවගන්න හරවගෙන මේ අත්දැකීම් බහුලීගත වීම සඳහා කටයුතු කරන්න කියන එකයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අපාතර අප නොදැන මගපල ලාභෙත් සිටිය හැකිය. එහෙනම් අපේ පරිසංගලෙන් වරහන් ඇතුලේ සිටි. එවැනි අය කෙරෙහි එවැනි අය බව නොදැන ද්වේෂ ඇති කර ගැනීම හෝ වැඩ පැවරීම ආදී සිදු කළ විට එම පවරන අයට පාපයක් හෝ අපට මඟපල ලැබීමට බාධාවක් වේද? තෙරුවන් සරණයි. ඔය හින්දා මේ වයර් තියෙනවනම් අත ගෑවොත් එම කරන්ට් වගේ. ඒ නිසා වයර් නැත්ැනකට ගිහිල්ලා ඉන්න එකයි තියෙන්නේ. හරි භයානකයි. හරි භයානකයි බැරි වෙලා හරි ඔය ඔක්කොමත් හරි බැරි වෙලා හරි මඟපල තියෙන කෙනෙක් ආවොත් ඉවරයි. ඔක්කොම ඉවරයි. අපිට වහා අනතුරුකයි නිසා ප්‍රාර්ථනා කරන මඟපල නිවන් ලැත්තෙක් දකින්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරන එකයි තියෙන්නේ. ඈ නෑ ඒ කිව්වත් හරියන්නේ නෑ බොරුකාරයෝ සෑහෙන්න ඉන්නවා. ඒක නෙමෙයි මොන්න දෙයක් ලැබුණත් අපි කරදරයට ගන්න. ඥානයක් ලැබුණත් කරදරයට ගන්න ඕන දැක්කත් කරදරයට ගන්නවා. බුදුහමතු බෙදෙන්න આવත් ඒත් කරදරයක්. ඒ නිසා ඒ ඕනෙම ඒ විදිහට බලන මනුස්සයාට මොනම දෙයකවත් මේ සුභේ බලන හැටි වාසියට හරවලා වැඩ ගන්න හැටි තේරෙන්නේ නෑ. ඉතින් ඒ මනුස්සයා ලැබිලත් නෑ තව හිතනවා. ඉතල ඒක කරදරයකට ගන්නවා. එයා දුක් කරදර මදිකමේ ඉන්නේ. දුක් කරදර ගන්න කාරණාමදි. ඒ නිසා හැමදේම දුක් කරදර වෙනස ගන්න. ඉතින් මොකද කරන්නේ? කොහොමද ප්‍රාර්ථනා කරනවා අනේ එහෙම මිනිහක ගඳක් හරි වැදීවා කියලා ප්‍රාර්ථනා අපි කරන්නේ දෙන එහෙම කෙනෙක් ඉන්නවනේ අනේ ඒ සුවඳවත් ලැබේවා කියලා දැන් බලනවනේ මේ ඉන්නකොට මෙයා හැම මාර්ගපල්ලා බලලා තිබුණොත් ඔන්න වැඩි තට්ටු අර වඳුරට දැලිපිය හම්බුණා වගේ ඊටාම සියුම් උපකරණ දුන්නොත් වඳුරට උ කපා ගන්න. ඒ නිසා අපිට ලැබෙන හැම දෙයක්ම අපි කරදර කර ගන්නවා. ඒකට නෙමෙයි මේ මොළ ධාතුව තියෙන්නේ. මේ දේවල් අනුග්‍රහ පිණිස ගන්න. ඒව තමයි වාසිය පිණිස ගන්න. ඉන්න ඔක්කොම නිවන් දැකලා ඉන්නේ කියලා හිතන කිසි ප්‍රශ්නයක් නැහැ. මොකක්වත් වෙන්නේ නැහැ. මේ බාහන කරන ඔක්කොම නිවන් දැකලා තියෙන කියලා කියන්නේ මම නිවන් දැකලා තියෙන ගන්න ඒත් ප්‍රශ්නයක් වෙන්නේ. ඒක සීලයේ සඳහා යනවනම් මුද්‍රදාස කියලා තන ඒකත් ගනි. ඊට පස්සේ තමයි ඒක ප්‍රතිසද කරගන්න හේතුවක් වෙනවනේ. වැරද්දක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ දේවල් ලැබුණාම ඒක කරතර කරගන්න හිත ඒක මානසික රෝගයක්. කොයි සියුම් දෙය ලැබුණත්, කොයි ඥානෙ ලැබුණත්, මොනවා ලැබුණත් කරදර කරගන්න. ඒක තමයි මේ මේ ගොකුචේ කෙලස්. ඒක එනකොට ඒක නම් කරන්න මේ කොකුස්. මේවත් එක්ක මට ගණන් දෙනුවක් නැහැ. මට තියෙන්නේ වර්තමාන මොහොතේ ඉන්නකොට. ඔය සමාජ ප්‍රශ්න ගොඩාක් විසඳෙනවා. ඒක විසඳලා මේකට එන්න බෑ. මේක විසඳ ගත්තොත් අරක ඉබේම විසඳෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවේ යම් දිනුවක් වරණද සමාධිය හෝ ඉන් එහා ප්‍රතිඵල ලැබූ කෙනෙක් වම දකුණ වශයෙන් සක්මන් කිරීම ප්‍රමාණවත්ද? ඉන් එහා පියවරට වරණද ඔසවී තබමි ආදී වශයෙන් සක්මන් කිරීම අවශ්‍යමද? කාර්නිකව මේ ගැන පැහැදිලි කර දෙන්න. ඇත්තටම ක්‍රමවේදී අපිට අවශ්‍ය නැහැ. සතිය වැඩෙනවා නම් එච්චරයි ඕන කරලා තියෙන්නේ. බබාට නැලවිල් කපි කියලා නලවනවද කකුල් දෙක හොල්ලලා නලවනවද හ්ම් කියනද ප්‍රශ්නයක් නැහැ. බබා 130ක් නැලවිලකොට නැලවිල් කරේ නැතර කරන්න. 160ක් යනකොට කකුල් දෙක හොල්ලගෙන නැතර කරන්න කියලා පොත්වල ලියත හැකියි. ඒවට ටෙක්නිකල් රයිටින් ලියන්න බෑ බබාලා ඉන්න අම්මලා දාන්න. ජා කරුණා කරලා සතිය තියෙනවා නම් අඛණ්ඩව සතිය අඛණ්ඩ වීම සඳහා ඕනම දෙයක් අපයි කියලා හිතා ගන්න. ඒක සඳහා පොඩි උපමාන ටිකක් දෙනවා. ඒක ගලප ගන්න බැරි නම් අර ඉස්සල ප්‍රශ්නට වගේ හැම උපක්‍රමයක්ම කරදරයකට ගන්න. හැම දීලා තියෙන ටෙක්නික් එකක්ම සමීකරණයක්ම උපක්‍රමයක්ම කරදර කර ගන්න. මොකද අපි ප්‍රයෝජනීය සලකලා වැඩ කරන්න දන්නේ. මෙතන එකම ප්‍රයෝජනේ සමාධිය හෝ ඉඤ්ඤා නෙවෙයි. සතිය කියලා බොහෝම සරලව වර්ණනා ගන්න. සතිය වැඩෙනවනම් ඒ ඕන දෙයක් කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී මම සතිය ඇති මට සතිය ඇතිවන්නේ හුස්ම රැල්ල උඩ පහත යාමේදී පමණය. එෙහිදී ටික වේලාවකින් ආශ්වාසයේ පමණක් ප්‍රකට වී ප්‍රශ්වාසයේ නොදෙනී යන තරම්ය. සමහර විට මේ දෙකම නොදෙනීයයි. නාසිකාග්‍රේ හෝ තොල්ලග හුස්ම රැල්ල වදිනවා නොදැනේ. මේ අඩුපාඩුවක්ද? ස්වාමීනි මේ පහදා දෙන්න ඔබ වහන්සේට නිවන් සුව ඒකාන්තයි. නෑ විනිශ්චය කරන්න එපා. තමත් ඒක දිගේම එමෙතන සම්පත් වුණාට පස්සේ ඔය ප්‍රශ්නේ ගන්න නැතුව දිගට යන්න. ඒ ගත් එක දිගේ යන්න. මොකද මේ මේ වෙනකොට හැම බණකදීම මේ කියලා තියෙනවා තාම අහුවෙලා නැහැ. දැන් ආයතරයක් කිව්වොත් ඒත් ඉච්චරයි. ඒ නිසා ඔය ආපු පාර හරිනම් ඔතෙන් නිකන් සතිය අඛණ්ඩ නම් ඒ අඛණ්ඩ සතිය කඩා ගන්න නිසා තව ඉස්සරහට යෑමට කල යුත්තක් කරන්න. හරි වැරදි බලන ප්‍රශ්නයක් ගන්න එපා. ඒකට හිත කුකුස් වෙනවා. ඕනේ නම් දැනගන්න කලින් බණ එකක් අරගෙන ආන්න ඕනේ බණක් අරගෙන ආන්න හැම එකෙම ඕක ලියවිලා තියෙනවා. නමුත් තාම ඒක ගොදුරු වෙලා නැහැ, ගෝචර වෙලා නැහැ. සෝපදේශක් වශයෙන් කියන්න ඕන ගත්ත සතිය කඩා ගන්න නැතුව ඉදිරියට ගෙන යාම සඳහා කල යුත්තක් කරන්න කියලා කියනවා. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ මරණ මොහොතේදී කෙලෙස් අකුසල ඇති කලෙහි අනිවාර්යෙන් අපාය හෝ තිරිසන් යෝනියේ උපදින උපදිතී ඔබ වහන්සේ පැවසූසේක. ඊට ප්‍රබල වේදනා සහිතව මරණය සිදුවේ නම් ඒ වේදනාව මෙනෙහි කළ යුතුයද? එෙහිදී ද්වේෂයෙන් තොරව සතිමත් වන්නේ කෙසේදයි පහදා දෙන්න ලෙස ගෞරවපූර්වකව ඉල්ලමි. දිගටම ප්‍රශ්නේ දිගටම සිහි විසඤ්ඤව වරණතුළු කෝමා තත්වේ සිටින්නෙකු මේ අනතෙක් සිතෙහි තත්වයක් එබඳු වේද? ඒ රෝගියාගේ ඉච්ඡති සිත චිත්තය කෙසේ සකස් වේද? වහන්සේ නිදුක් නිරෝගී සුවහා දීර්ඝායුෂ වේවා. මේ මේ පරි මේ භාවනා ඇතුළත එක සැරයක් හරි ආනාපාන දැකලා තියෙනවනම් මට කියන්න මම ඒ කරා ඔක්කොම උත්තර දෙන්නම්. මේ ඔක්කොම තියේදී මාව මරන්න හදනවා. මේ චුති හිතර ගෙනියන්න හදනවා. කරුණාකල මේ ආයති තියෙන වෙලාවේ සතියෙන් ආනාපාන කළ මට එක ආශාස ප්‍රසවාසයක් ගැන කියන මම ඔක්කොටම උත්තර දෙන්න. දන්න විදියට. නැවත කරුණාකල මේ 50 දිනක් නොමග අරින්න එපා. ඒකට මං ඉඩ තියන්නේ නැහැ. ඒක නෙවෙයි මේක ධර්ම සාකච්ඡා කියලා කියන්නේ. අපි ධර්ම සාකච්ඡා කරන්නේ මේ දීලා තියෙන උපදේශ ක්‍රියාත්මක කරාද? එක හුස්මක්වත් දැක්කද? ආනීය කර්මා කරලා මේ අනිත් අයගේ ධෛර්ය පිණිස ඒක ඉදිරිපත් කරන්න. මේ කොහෙදෝ යන දේවල් අරගෙන සාකච්ඡා කරන්න. එනනම් දහම් පාසලකට යන්න. කියලා ඒක ඉගෙන ගන්නවත් මෙතන තියෙන්නේ අපි ඊට වැඩිය සක්‍රීය වැඩපිළිවෙලක්. ඒ නිසා කරුණා කරන්න එක හුස්මක්වත් දැකලා තියනවාද? මට ඒක ගැන පොඩ්ඩක් කියන්න මම බැගෑ වෙනවා. එතකොට මම බලනනම් ඊට ටික උත්තර දෙන්නේ ඔක්කොම තියෙද්දි මේ 50ක් විතර නම කරින්න දෙයකට මට සහයෝගය දෙන්න බෑ. ඒ නිසා මම මට උත්තර දෙන්න නැත්නම් මම ප්‍රශ්නේ සාකච්ඡා නොකර අතාරින්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ එදිනදා ජීවිතයේ සතිපත් විසීමේදී ධම්මානුපස්සනාව ප්‍රයෝගික කරගත හැකි කෙසේදයි කරුණාකර පහදා දෙන්න. ඔබගේ මේ මහසී කාර්යය දිනෙන් දින දියුණු වේවා. මේ මොනවාක්වත් ඉදිරිපත් කරගන්න යන්න එපා. එදිනදා සතිමත් වෙනකොට මොකද්ද වැටෙන්නේ කියන්නේ? එච්චරයි. ඒක මේ අරක් කරන්න ඕනේ මේක කරන්න යන්න එපා. අපි පාරේ යහපැත්ත පයින්න වෙලාවක හැප්පෙන්නේ නැතුව යහට යන එක විතරයි අපට ඕන කරලා තියෙන්නේ. වෙන දේවල් කරන්න යන්න ඕනේ. එදිනදා ජීවිතේ ගත කරනවා කියලා කියන්නේ නිකන් පාරක් කරා පයින් වෙලාව වගේ. ඒ ලාවේ සතිය තිබුණොත් මොන අනුපස්සනාව වුණත් වටිනවා. ඒ වෙලාවේදී අර ධම්මානුපස්සනා හදන්න හදනවා කියලා කියන්නේ මේ සාමාන්‍ය වෙලාවකවත් කරගන්න බැරි වැඩක්. ඒ නිසා එදිනදා ජීවිතේ සත්‍යමත් වීම සාතික කරගන්න. ඒක සතිය ඊට ටික දිගහැරලා හරි ගැසලා දෙනවා. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ උතුම් ධර්මහබෝධයේ පිණිස අභිධර්මයේ දැන ගැනීම අවශ්‍යද එසේ නොමැතිව ආනාපාන භාවනාව පමණක්ම වැඩිමින් ප්‍රාර්ථනා කරන නිවන ලැබිය හැකිද? කරුණාවෙන් පහදා දෙන්න. තවද ධානය ගැන 1 සිට 4 දක්වා පැහැදිලි කිරීමක් කර දෙන ලෙස ඔබ වහන්සේගේ දෙපා නමැද ඉල්ලා සිටිමි. නිවන් මාර්ගය අවබෝධ කිරීම පිණිස ඔබ වහන්සේ දරන කරුණාව, දයාව ඉමාත්‍ය. ඔබ වහන්සේට දීර්ඝාෂ නිදුක් නිරෝගී බව ලැබේවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි. මම කියනවා දැන් මම අපි දීලා තියෙන උපදේශ අනුව භාවනා කරලා මොනවද දැක්කේ කියලා කිව්වොත් මට ඊට ටික මම බක වෙනවා. එහෙම නැතුව එක එක මාතෘකා යෝජනා කරන්න ගත්තොත් මේ දවස් පහක් අය කරගෙන ගියේ පාර ආය හැල හැප්පෙනවා. ඉල්ලීම වැරදි කියලා මම කියන්නේ නැහැ. අධාර්මිකයි කියලා කියන්නේත් නැහැ. නමුත් මේ ගත්ත තේමාවත් අපි අරගෙන යන්නේ කඹේ විදිනා වගේ අමාරුවකින්. ඒ කීටි අපිට මේ ධානය ගැන කතා කරන්නයි, අපි ධර්ම ගැන කතා කරන්නයි ගියොත් විශාල මාතෘකාවකට අපි ආපහු විවෘත වෙලා සුළුසුමකට ආවුනා වගේ වෙනවා. ඒක නිසා තතන තතන මේ යන ගමන යන මිස නැත්නම් මේ යන ගමනේදී තියෙන අපහසුකමක් හෝ කතා කරනවා මිස මේ අලුත් මාතෘකා හඳුන්වා දෙන වෙලාවක් නෙවෙයි. අපි දැන් ඉන්නේ හොන්දටම වැඩි මැද. මේ වෙලාවදී අලුත් මාතෘකා හඳුන්වා දෙන්න බෑ. අවශ්‍ය නම් රිට්ටිටි ඉවරලා යනකොට යෝජනා වශයෙන් කියලා තියලා යන්න මෙන්න මේ මේ දේවල් අනිකාන රිට්ටිටි කදී අපි ගමු කියලා. මුලින් ගත්තනම් අපිට කරගෙන යන්න පුළුවන්. දැන් අතරමැදි කරන්න කිව්වොත් පටලැවෙයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ 2014 9යි 14 වෙනි දින දේශනා කළ දේශනයට අනුව හුස්ම රැල්ලට සිත පවත්වමින් පවත්වමින්ම 15 වෙනි දින පළමු පදයක් තුළ සිදු සිදුවීමක් ඔබ වහන්සේට ප්‍රකාශ කර සිටිමි. ස්වාමින් වහන්සේ නාසිකාග්‍රේ වටා තද බව දැනෙමින් නාසිකාග්‍රේම හුස්ම රැල්ල සිත පවත්මමින් හුස්ම රැල්ලේ නොඑක් සංඥාගෙන ගමන් කරන බවත් උදාහරණ ලෙස වේගෙන් දෙපැත්තට චලනය වීම උඩට පහළට ගමන් කිරීම පහළට වරහන් ඇතුලේ නාසිකාග්‍රයෙන් පහළට ශරීරය තුළට කැඩි කැඩි ගමන් කිරීම නාසික අග වේගෙන් රවුමට ගමන් කිරීම දෙපැත්තටම රවුමට ගමන් කිරීම රවුමට කැඩි කැඩි ගමන් කිරීම යන හුස්ම රැල්ලේ ස්වභාවය එකවරම සංසිඳී නොපෙනී ගොස් හිත නිශ්චල භාවයකට සංසුන්කමකටපත් වුනි. මද වේලාවකට වරාණතිලි මේ අවස්ථාවට පෙර එනම් හුස්ම රැල්ලේ ගමන් ස්වභාවය දකින අතරතුර නිදිමත ඇති වූ අවස්ථාන්ද දැකගතිමි. නමුත් නිදිමතක් නොව අවදි වීමකි. ශරීරයේ සුලකට අසුවන පොල්ගසක් කැරකෙන ආකාරයට රවුමක් කැරකෙන බවක් දැනුනි. හුස්ම රැල්ල සංසිඳී නොපෙනී ගොස් සිත සංසල් භාවයකට නිශ්චල අවස්ථාවකට පත්වුනි. මද වේලාවකින් පසු නැවත හුස්ම රැල්ල සෑහළුවෙන් ගන්න බව දැනුනි. පෙනුනි හුස්ම පටන් ගන්න තැන හරියටම මතකයක් නැත. සෑහළුවෙන් හුස්ම රැල්ල උඩට පහළට එනම් නාසිකාග්‍රයේ වැදෙමින් උඩට පහළට එනම් උදරයට සරල රේඛාවක් ලෙස පහසුවෙන් අවදායකව ගමන් කරන බවක් අත්විඳිමි. නාසිකාග්‍රේම සිත රඳවමින් හුස්ම රැඳෙන්නේ පටන් ගන්නේ කෙසේද කියා වරහණ සමායන කොහෙද කියා බලද්දී මුළු ශරීරයම එනම් පොළවේ වැඩ සිටින ස්ථානයෙන් උඩ සෑම තැනම හුස්ම ගන්නා බව අත්විඳිමි. පසු මේ සරල රේඛාවක් ලෙසට එක ඉරකට එක ආරකාරයකට සැහැල්ලුවෙන් එනම් උඩට පහළට සැහැල්ලුවෙන් ගමන් කරමින් හුස්ම රැල්ල කෙටි වෙවි ගොස් යන ආකාරයක් නැවත නාසිකාග්‍රේම හුස්ම රැල්ල දැනෙන බවත් ශරීරය තුලින් ශරීරයෙන් පහළට ඇදෙන ගතිය, බර ගතිය, වේදනාවක් උණුසුමක් දැනෙමින් පැන නැගී එන ආකාරයක් දුටිමි. පරයන්කෙන් නැගිටෙමි. හුස්ම රැල්ල පරයන්කය තුළ සැහැල්ලුවෙන් සරල රේඛාවට දැනෙන විට පරයන්කෙන් අස්ථාරයෙන් වශයෙන් ඒ ගමන් ආකාරය මතකයේ රැඳෙමින්ම අත්විඳීමට පුළුවන් විය. නැවත මතක් කරමින්ම එනම් පරයන්කෙන් නැගිට ටික වේලාවක් යනතුරු ඒ මතකය ගැනීමට පුළුවන් බවක් හැඟුණි. මේට ටික කාලයකට ප්‍රථමත් මෙසේ කීපවරක්ම අත්විඳ ඇත. නමුත් සිත නිශ්චලතාවයකට ශාන්ත භාවයකටපත් වූ අවස්ථාවක් නම් මතක නැත. තවත් දෙයක් නම් මම දන්නවා සමහර අවස්ථාවල නොසසුන් විට වූ විට එනම් සිත විසුණු විට හුස්ම රැල්ලේ චලනය වීම වැඩි බව. සමහර අවස්ථාවල නොඑක ආකාරයටම හුස්ම රැල්ලේ ස්වභාවය එක දිගටම වේගයෙන් පෙනෙන බවත් අත්විඳිමි. එනම් සිත නොසන්සුන් වූ විටත් ස්වාමින් වහන්සේ නාසිකාග්‍රයේ තදින් නොඑක ආකාරයට දකින හුස්ම රැල්ල එක අවස්ථාවකදී ශරීරය තුළට සරල ලේකාවක් ලෙස කැඩි කැඩි ගමන් කරමින් ගොස් යම් තැනක නතර වී එනම් උදරයේ එක තැනක සියුම් වේදනාවක් දැවිල්ලක් තුවාලයකින් මතුවෙන ආකාරයට නැගින බවත් තවත් තැනක තවත් දෙයක් එනම් දැනීමක් දැනේ මෙසේ මතුවෙන බවත් නාසිකාග්‍රයේ සිට පවත්මින් බලා සිටිමින් නිරීක්ෂණය කරමි. ශරීරය ගැන මද කලකිරීමක්ද හටගෙන පසුව නැති වී යයි. සසර දුක බවත් වැටහෙනවා. ඔබ වහන්සේ තව තවත් අපට ධෛර්යය දෙනසේක්වා. ඔබ වහන්සේ සුවපත් වේවා. හොඳයි. ඉස්සරහට යන ගතිය පේන තියෙනවා. පියනයි ගා ප්‍රශ්නට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ භාවනා වැඩමුළුවේදී දවස පුරා උපරිම අන්දමින් සතිය පැවැත්වීමට උත්සාහ දරන්නෙමි. දවසේ වැඩ කටයුතු වලින් දැනෙන සංවේදනා පිළිබඳ සිහියෙන් මෙනෙහි කිරීමට පෙරදරමි. භාවනා පුහුණුවේදී මා වැඩියෙන් ප්‍රිය කරන්නේ සක්මනටය. සක්මනේදී ශරීරයට දැනෙන දේ නොයෙක් අන්දමින් නිරීක්ෂණය කළ හැකි බව වැටහි. ලණපැදුර මතදී මුලින්ම වම දකුණ හොඳින් හඳුනා ගන්නා අතර පාදයේ ලණපැදුර ස්පර්ශ වීමේදී මුලින්ම විනිමින් පටන්ගෙන ඉදිරිපස ඇඟිලි තුඩු දක්වා දැනෙන රළු බව, ගොරෝසු බව හා උණුසුමක් දකිමි. කකුල එසවීමේදී විලුඹෙන් පටන්ගෙන අවසානයේ ඇඟිලි තුඩු වරාණ ත්‍රිමාපට ඇඟිල්ල හා දෙවන ඇඟිල්ලෙන් එම ස්පර්ශය අවසන් වේ. එසේම අඩිය තබන විට ශරීරයේ බර දෙපසට දැනෙන අතර ඒ අනුව සිරුර දෙපසට වැනෙන බව දැනේ. ධනහිස් වලින් යාන්තමට කකුල නැවෙන බවද පැහැදිලිය. මුලදී ඕමනාවෙන්ම කකුල ඔසවනවා තබනවා කියා කළද දැන් මා ඔහේ ගමනක් යනවාය සිතා දැනෙන වෙනස් වීම ගැන සිතන්නට වීමි. එවිට මෙනෙහි ගමනෙහි සැහැල්ලු ගතියක් දැනේ. සක්මන කෙලවරදී දෙවන පැදුරට මාරු වන විට ඒ දෙක අතර ඇති ටයිල් පොළවේ සීතල බව හා මෘදු බව දැනගත හැකි විය. එම පහස පතුල් දෙකටම ලබා දීමට උනන්දු වෙමි. කලාතුරකින් ඇඟිලි ඇටයක් කැඩෙන ශබ්දය නිරීක්ෂණය විය. සමහර අවස්ථාවලදී ගමන බාල වූ විට පාදයේ පැදුරේ ස්පර්ශ වන ශබ්දයේද ඇසිය හැක. වැලි මත ඇවිදීමේදී පාදයේ වැල්ලේ ගැටෙන ශබ්දය හොඳින් ඇසේ. එසේම ඇතම් තැනක ඇති වරාණතු වීලි වැල්ලේ උණුසුම් බව හා අන්තනකදී සීතලද වෙන් වශයෙන් හොඳින් දැනේ. වැලි වැඩි ස්ථානවලදී පාදයේ යාන්ත්‍රමින් වැල්ලේ එරෙන බවක් දැනේ. පාදයේ එසවීමේදී ඇඟිලි තුඩවල රැඳී බැලී ඉදිරියට විසිරෙන බවද හොඳින්ම දැනේ. අත් දෙක නිදහස්ව ගමන් කරන විට එය සිරුරේ පැද්දීම අනුව සිරුරේ සෙමෙන් වැදී දෙපසට විසිවන බව නිරීක්ෂණය කළ හැකිය. එසේම අත් දෙක ඉදිරින් බැඳගෙන ගමන් කරන විට ගමන බාලව සිරුරද ශාන්ත වන ගතියක් පෙනේ. නමුත් අත් දෙක පිටුපසට කර එකතු කළ විට ශරීරයේ ඉදිරියට තල්ලු කරනවා වැනි හැඟීමක් දැනේ. එමෙන්ම පිටිපස්සදී එක අතක අත්ලෙන් අනිත් අතේ මැණික් කටු අල්ලා ගන්නවාට වඩා ඇඟිලි එකට යාකර අල්ලාගත් විට පිටුපස මාංශ පේශිවල චලනය පවා හොඳින් පැහැදිලිව දැනේ. හැකිතරම් වේලා සක්මන් කර පරියන්කට යන්නෙමි. එෙහිදී මම දැන් මෙතන යයි අදිෂ්ඨාන කර ඉබේ එන හුස්ම රැල්ල දෙස බලා සිටිමි. ඇතුළවන හුස්ම සීතල හා ගොරෝසු බව දැනගනිමි. එසේම පිටවන හුස්ම උණුසුම් හා සැහැල්ලුය. ආශ්වාසයේ කෙටිවන අතර ප්‍රශ්වාසයේ තරමක් දිග බව පෙනේ. ටික වේලාවකට පසු උඩටගත් හුස්ම නතර කර බලමි. එය තරමක් අමාරුය. ඊට ඉක්මනින් හුස්ම පහතට හෙළිය යුතු නමුත් පහළට දැමූ හුස්ම හෙලා ටික වේලාවක් ඉඳ උඩට හුස්ම ගත හැකිය. ආනාපානයට සිත යොමු කර බොහෝ වේලාවක් ගත වූ පසු හුස්ම රැල්ල ශාන්ත වනු දැකිය හැකිය. සිතුවිලි වේදනා ඇතත් ඒ සියල්ල මගහරිමින් ආනාපානයටම සිත යොමු කිරීමට වෙරදරමින් මෙම පුහුණු කාලයේ ඉතා සතුටින් හා සිතේ සැලුවෙන් ගතවන බව ඔබ වහන්සේ වෙත දැනුම් දෙන්නේ ඉතාමත් ගෞරවෙනි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. දෙන්න නිකන් නියුන් සහෝදරයෝ වගේ ළඟ ළඟ ගිහිල්ලා තියෙනවා. දෙන්නම ඉදිරියට යන බව පේනවා. ලිඛිත ප්‍රශ්නය පමණයි අපරාධ. සාදු සාදු සාදු. බෑගු 30 20ක් කරන් තිනවා. නිසා මම ආරාධනා කරන්නේ තව ප්‍රශ්න තියෙනවද කියලා. ඒතර අපිට විනාඩි 40ක විතර කාලයක් තියෙනවා සක්මන් භාවනාවට. ඊට පස්සේ අපි තුනට බලාපොරොත්තු වෙමු. පරියංග භාවනාව. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.